අදත් සුපුරුදු විදියට අපේ ධර්ම දේශනාව පටන් ගන්නයි අපි සූදානම් වෙන්නේ. මම ඉන්නේ <laughs> මේ ටිකක් අධික <laughs> මේ මේ <clears throat> කලබල තැනක. නමුත් අපි <clears throat> වෙනද වගේම සියලු දෙනාටම <clears throat> ආරාධනා කර සිටිනවා. ඒ වගේම අපි පූජ්‍ය අලව්‍ය අනුන්දසී ස්වාමීන් වහන්සේ අපි දෙපා නැමත ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ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 පින්වත්නි මේ පින්වත් පිරිස තමන්ගේ ජීවිතවලට බුදුරජාණන් වහන්සේ වෙන වදාරණට යෙදුන උතුම් ධර්මය ඉගෙන ගන්න ඕනේ කියන අදහසින් අද මේ කාලේ මේ සිටින්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා පේන්වා දෙන්න තියෙදෙන ඒ උතුම් සත්‍ය ධර්මය යම්සි කෙනෙකුට ඉගෙන ගන්නට ලැබෙනවා නම් දැනගන්නට ලැබෙනවා නම් ඒක මේ ලෝකයේ කෙනෙක් ලබන වාසනාවන්තම බාහිරින් ලබන දේ වාසනාවන්තම දේ වෙනවා අද පින්වතුනි අපි ගොඩක් වෙලාවට බුදුරජාණන් වහන්සේ පෙන්වා දාරන පෙන්වා දෙන බුදුරන් වහන්සේ පැහැදිලි කරන මේ ධර්මයට මොකද්ද අඩුවක් නැත්තම් මදිරුචිකමක් හැටියට සැලකෙන අවස්ථා ගොඩාක් අද අහන්නට දකින්නට ලැබෙනවා ඒ තමයි සමහර අය කියනවා අද කවුරු හරි කෙනෙක් වාර්තා ලබන ධර්මයේ කියනවා නම් ඒක අපට ගොඩක් හොඳයි අවබෝධ කරගෙන යන්න. ඒක අපට හරි පහසුයි. මොකද හේතුව එයා ප්‍රායෝගිකව දැකලා තමන්ගේ අත්දැකීමක් මේ විග්‍රහ කරන්න කියලා කියනවා. ඒ කියමනත් එක්ක මෙයා චෝදනා කරන්නේ කාටද බුදුරජාණන් වහන්සේට. අයි වෙන කෙනෙකුගේ අත්දැකීමක් විග්‍රහ කරනකොට ඒක තමයි ප්‍රායෝගික කියලා කියනකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අත්දැකීමක් කියන එක පිළිඅරගෙන නැහැ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයක් කියන එක පිළිඅරගෙන නැහැ. ඒක පොතක තියෙන වචන දෙකක් කියලා පිළිඅරන් තියෙනවා. බුද්ධ වචනේ කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ අවබෝධය. මේ ලෝකයේ අවබෝධ කරගෙන මහා කාරුණික මහා ප්‍රඥාවේ බුදුරජාණන් වහන්සේ උපරිම කරුණාවේ දිය හැකි උපරිම දේ තමයි දීලා තියෙන්නේ. ඒක තමයි අවබෝධ කරගෙන තුන්න ප්‍රායෝගික සැබෑම වචනේ. නමුත් යම් කෙනෙක් කියනවා නම් ඒ පොතේ තියගෙන ඉන්න වැඩපිළිවෙලට එහා ගියපු දෙයක් අද කවුරු හරි ප්‍රායෝගිකව කියනවා නම් ඒක හරි පහසුයි කියලා. එයා චෝදනා කරන තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට බුදුරජාණන් වහන්සේගේ ප්‍රායෝගික අත්දැකීමට පොතේ තියෙන වචන ටික තුළ අන්තර්ගතයේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ප්‍රායෝගික අත්දැකීම මෙන්න මේකද හිතන්නේ නැහැ ඊළඟ තවත් මදිමුච්චිකමක් වෙන්නනවා ඒ තමයි බුදුරජාණන් වහන්සේ තම දේවල් ගොඩක් කියලා ඇති බුදුරජාණන් වහන්සේ ඒ කියපු දේවල් මේ විදිහට එන්න නැතුව ඇති ඒක වෙන විදිහකට ඇවිල්ලා ඇති ඉතින් ඒ නිසා තව කෙනෙකුට කියන දෙයක් හරියට කියලා එතකොට ඒකෙත් කියනවා කියනවා මේ බුදුරජාණන් වහන්සේ වෙන මේ ධර්මයේ මදි කුංචිකමක් මේකට වඩා දෙයක් තව කියනවා. ඒ වගේම තමයි දැන් මේ කාරණාව තේරෙන්නේ නැති නිසා අපි මේකට මදි කුච්චිකමක් දාලා වෙන දෙයක් කියනවා කියලා තව වෙන ඊට වඩා දෙයක් කියනවා කියලා පහසුවෙන් ඉලේසියෙන් නැත්නම් තව හිතන් වෙන පැත්තක් කියනවා කියලා අපි මේ ධාර්මය අදහස් කරන්නේ ඒ බුද්ධ වචනේ කෙරෙහි ශ්‍රද්ධාව ඒ ඇත්ත බව විශ්වාස නොකරන නිසා. අපි හිතන වෙන අවස්ථාවල කියපු දේවල් වෙන විග්‍රහ කරපු දේවල් ඇති. මේ විමුතුන්ට අහන්න ලැබෙනවා ඇති. බුදුරජාණන් වහන්සේ මේවා විතරක් නෙමෙයි කිව්වේ තව කොච්චර ධාතු කියලා කියනවාද? ඒ කියපු දේවල් ඒ හැමදේම මෙතන නැහැනේ. ඒ කතා කරපු හැමදේම මෙතන නැහැනේ. කියලා මෙහිම කතාවට එන්නේ ඇත්තටම ශ්‍රද්ධාවක් නැහැ. මේ ධර්මයේ විශ්වාසය නැහැ. ඉතින් පින්වත්නි අපි හිතමු යම් කිසි කෙනෙක් කියනවා කියලා බුදුරජාණන් වහන්සේ ඔය දේශනා වලට අමතරව මෙන්න මේ විදිහට කියාගෙන නැවිදින තියෙන මෙහිම ප්‍රායෝගිකත්වයක් විස්තර කරලා තියෙනවා කියලා කෙනෙක් කියනවා නම් ඇත්තට මේ කියන්නේ මේ දේශනාවට එහා ගියපු දෙයක් වෙන්නට ඕනේ. දේශනාවට හා ගැළපෙන දේශනාවේ අන්තර්ගත කියන දෙයක් කියනවනම් අන්නේම කියන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් දේශනාවට එහා ගිය වෙන විග්‍රහයක් තමයි කියන්න වෙන්නේ මෙන්න මේ මොදේක බුදුරණවහන්සේ කියලා තියෙනවා ඒක මේ පොත්පත් වල ඇවිදිලා නැහැ නැත්නම් මෙහෙම ඇවිදිලා නැහැ ඒක මෙහෙම විග්‍රහයක් තියෙන්නේ කියලා එයාට කියන්න වෙන්නේ දේශනාවට එහා ගියපු දෙයක් දේශනාවට නොකලකන දෙයක් හැබැයි පිටුදානේ මේක කෙනෙක් පිළිගන්න යමු වෙනවා ඇයි පිළිගන්න යමු මේක සමාජලාට අපේ කෝට්ට ගැලපෙනවා මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ප්‍රඥාවට ගෝචර ප්‍රඥාවෙන් දකින ප්‍රඥාවෙන් අමුතු කරගන්න දෙයක්. අපේ කෝට ගැලපෙන දෙයක් නෙවෙයි. අරක අපේ කෝට ගැලපෙන. පින්වත්නි මේ ලෝකේ බුදුරණවහන්සේ වෙනවදිනවා යම් කිසි කෙනෙක් කියනවා නම් යමක් ධර්මයේ හැටියට දහමට විනයට ගලපන සසඳලා බලන්න ගලවෙන්නේ නැත්නම් සසඳෙන්නේ නැත්නම් ඒ දහම විනී බව පිළි නොගන්නන්න. පිළිගන්න එපා. පිළිතුරේ අද අපට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ යද්‍ර උපස්ථායක ආනන්ද වහන්සේ මතක තබා ගැනීමේ නන්දෝත්තම ආනන්ද වහන්සේ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නේදී ප්‍රකාශ කරපු සියලු ධර්මයන් අහප උත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පොරොත්තු වුණා බුද්ධ මත්වෙච්ච මොහොතේ ඉඳන් පිරිනොම් පාන මොහොත දක්වාම කියන ආනන්ද ස්වාමීන් වහන්සේ හිතපු තැනත් නැති තැනත් කියපු සියලු දේවල් බුදුරන් වහන්සේ ප්‍රකාශ කරන බව එහෙනම් ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි මේ ලෝකයේ සියලුම ධර්මයේ දරාගෙන හිටපු උතුමන් වහන්සේ පහන් නැස පහන වගේ ආලෝකය දුන්න ඒක තේරගතාවේ ලක්ෂණ පැහැදිලි වෙනවා අන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ දරාගෙන ආපු ධර්මය පළවෙනි ධර්ම සංගායනාවේ ඉදිරිපත් කරන්න කියනවා ඒක තමයි අද මේවා මේ සතන් වශයෙන් අද මේ ඇහෙන්නේ. ඒ අහපු ධර්මය අපට නිදානයක් වශයෙන් අපට ඒක යම් පසුබිමක් හම්බෙලා තියෙනවා මේ බුද්ධ වචනයයි කියලා. ඒ ආපු ස්වභාවයත් එක්ක. නමුත් කිසිවක් දන්නේ නැති කිසිම නිදානයක් අපට ප්‍රායෝගිකව අහු නොවන වෙන විවිධ අර්ථකථන අපට ආවොත් බුද්ධ වචනයක් හැටියට ඒක ඇත්තටම අපි හොඳට බලන්න ඕන කුමක්ද ඒ පිළිගත හැකි පසුබිම කියලා. ඒක ධර්මයට හා ගැළපෙන්නේ නැති විග්‍රහයක්මයි හම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා යම් කෙනෙක් ධර්මය බුදුරණවහන්සේ පෙන්නපු දේ බුදුරණවහන්සේ ප්‍රකාශ කරපු දෙයක් ප්‍රකාශ නොකළා කියලා ප්‍රකාශ නොකළ දෙයක් ප්‍රකාශ කළා කියලා කියනවා නම් ඒක බුදුරණවහන්සේට කරන අභූත චෝදනාවක්. එහෙනම් යම් කෙනෙක් බාහිරින් ආප විග්‍රහයක් මේ ධර්මයයි මේක බුදුරණවහන්සේ මේ මේ අවස්ථාවට වෙනම විග්‍රහ කරලා තියෙනවා ඒක පස්සේ වෙනම ඇවිල්ලා තියෙනවා කියලා මේ දේශනාවට හම්බ නොවන දේශනා කරපු දෙයක් ප්‍රකාශ කරන එක බුදුරණවහන්සේ අභූත චෝදනාවක්. ඒ වගේම බුදුරණවහන්සේ පෙන්වා දෙනවා මේ අර්ථය ගැඹුරු නැත්නම් අර්ථය වැටහෙන්නේ නැති අර්ථය පෙරින් පෙනුන පමණට අර්ථය ගෝචර නොවන දෙයක් මේ ධර්මයේ තියෙනවා මෙන්න මේක සරල විදිහට වෙන පැත්තකින් ඇහෙන දෙයක් විග්‍රහ කරගෙන එනවා නම් අන්න එයත් බුදුරණවහන්සේ චෝදනා කරන කෙනෙක්. ඒ වගේම බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යම් කිසි පද පිළිවෙලක් ව්‍යංජන පිළිවෙලකට මේ ධර්මයේ බුදුරණවහන්සේ අර්ථය හම් වෙන විදිහට ප්‍රකාශ කරලා තියෙන මේ ඒ පිළිවෙලට ඉගෙන ගන්න නැතුව දරා ගන්නතුව යා යනවනම් ඒකත් මේ ශාස්ත්‍රෝරයන් වහන්සේ ශාසනය විනාශ කරන්න යොමු වෙච්ච දෙයක් කියනවා. එහෙමනම් මෙතනදී හොඳට බලන්න අපි සමහර වෙලාවට අපි කියන වචනය අපි කරන දේ අපි ඉදිරිපත් කරන දේක අපි නොදැනුවත්ව මේ ශාස්ත්‍රෝරයන් වහන්සේට චෝදනාවක් එල්ල වෙලා සාසුන් වහන්සේට අභියෝගයක් එල්ල කරලා ඒක වැරදි කියලා කියලා ඒවා මොකට මතක තියාගන්න මේ ලෝකේ යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කර්ම වලට අමතරව එක ඉස්පිල්ලක් පාපිල්ලක් හරි වෙනස්ව කියනවා නම් ඒ තියෙන විග්‍රහය එතන තියෙනවා යම් කිසි සූත්‍රයක යම් පද ව්‍යංජනයක් යම් අර්ථයක් ඉස්මතු කරපු ඒක වෙනෙකින් ගලපලා හරියන්නේ නැහැ ඒක ඒ තුලින්ම බලන්න ඕනේ ඒක වෙනස් කරනවා නම් ඒ පිළිවෙල වෙනස් කරනවා නම් ඒ අර්ථය වෙනස් කරනවා නම් අන්න එයා ඇත්තටම ශාසනය අතුරුදහන් කරන්න යමු වෙච්ච කෙනෙක් ඒ විදිහට යමු වුණාට පස්සේ මේ ධර්මයේ අර්ථය තේරුම් ගන්න බෑ එහෙනම් බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙකුට මේ පරියාය දින තියෙන්නේ විය හැකි උපරිම වට්ටමේ ප්‍රඥාවෙන් උපරිම කරුණාවෙන් උපරිම බුදුරජාණන් වහන්සේ හැරෙන්න වෙන කාටද හිමු දෙයක් කරන්න පුළුවන් අපි යම් කිසි කෙනෙක් කියනවා නම් ප්‍රායෝගිකව දැන් අවබෝධ කරගත්ත කෙනෙක්ගේ අත්දැකීමක් එක්ක යම් ප්‍රතිපදාවක් විග්‍රහ කරනවා නම් ඒක ලේසි කියලා කෙලින්ම චෝදනා කරන්නේ කාටද බුදුරජාණන් වහන්සේට අපි අපි ඒ කියන කාරණාව කියවෙන්නේ මොකද්ද බුදුරණවහන්සේට ප්‍රඥාවක් නැහැ බුදුරණවහන්සේට කරුණාවක් නැහැ බුදුරණවහන්සේ ප්‍රායෝගිකත්වයේ යුක්ත කෙනෙක් නෙවෙයි මේ පොතේ තිබ වචන ටිකක් ඔය හිතිච්ච හිතලුවක් කියපු දෙයක් කියලා කිය එහෙම කියන්නේ කියෙන්නේ මේ බුදුරණවහන්සේගේ ධර්මයේ තුල තියෙන මොකද්ද ප්‍රායෝගික බුදුරණවහන්සේගේ ප්‍රායෝගිකව හම්බ වෙච්ච දේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාව ඉදිරිපත් කරපු දේ. ඉතින් යම් කිසි කෙනෙක් මෙන්න මේ කාරණාව හරියට හිතුවේ නැතිනම් අද මේ ඇහෙන ධර්මයේ තුල මදි පුංචිකමක් කර්ම වෙන්නේ තමන්ගේ අඥානකමට කියලා හිතෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ අඩුවක් ධර්මීය අඩුවක් කියලා කොච්චර බලන්න දහම නොලැබෙන්නට කොච්චර වාතාවරණයක් පසුවිමක් අපිම සකස් කරගන්නවද කියලා. ඒ නිසා මේ අපි ධර්මය ඉගෙන ගන්නකොට මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තමයි බුදුරජාණන් වහන්සේ කියනපෝ දකින දහම යෝ ධම්මෝ පස්සති සෝ මම් පස්සති යෝ පටිසම්පාද පස්සති යෝ ධම්ම යෝ ධම්මං පස්සති ධම්මේ ධර්මයේ දකින්නවා කියන්නේ මේ පටිච්ච සමුප්පාදයේ දකින්නවා කියන එකට එහෙනම් පින්වත්නි පටිච්ච සමුප්පාදයේ දකින්න තැනදී පටිච්ච සමුප්පාදය අපි ඉගෙන ගන්න යුත්තේ කොයි විදිහටද බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න විදිහට හැරෙන්න වෙන කිසිම කෙනෙකුට බෑ අනුම වේ ඉස්මිල්ලා පාපිල්ලා වචරස් කරනවා ඉගෙන ගත්තොත්, තරහා ගත්තොත්, වෙන විග්‍රහයක් කළොත් එයා එක පැත්තකින් බුදුරණවහන්සේගේ අවබෝධය පිළිගන්නේ නැහැ. තව පැත්තකින් බුදුරණවහන්සේගේ ශාසනය විනාශ කරන්න යොමු වෙලා එයාට අවබෝධයක් කරගන්න බෑ. බලන්න මූලික බුද්ධ වචනේ තියෙන අර්ථයත් එක්ක ඒ කියන විදිහටම දරා ගන්නට ඕන. එහෙම වුණොත් තමයි මේක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා තමයි පිළිතුරේ අපි මේ පටිච්චසමුප්පාද ඉගෙන ගන්නකොට ගොඩාක් જાති කතා කරන්න තියෙනවා. පටිච්චසමුපාදය කියන්නේ මොකද්ද? පටිච්චසමුපාද ධර්මය කියන්නේ මොකද්ද? ඒ වගේම මේ පටිච්චසමුපාදය බුදුරජාණන් වහන්සේ කොයි විදිහකටද විග්‍රහ කරලා තියෙන්නේ? කොහොමද පටිච්චසමුපාදය බුදු දේශනාවත් එක්ක අපි අවබෝධ කර යන විදිහට විමසන්නේ? මේ ආදි වශයෙන් ගොඩාක් දේවල් මේ මේ පටිසම්පාද ඉවරණය කරපු තැනදී කතා කරන්න ඉදුණා. අපි අද පටිසම්පාදය කියලා කතා කරන්නේ මේ අංග 12ට එය වැරදි බවත් පැහැදිලි කරන්න ඉදුණා. පටිසම්පාද කියන්නේ අංග 12ට නෙමෙයි. පටිසම්පාදය කියන්නේ ප්‍රත්‍යයෙන් උපදින බව දැකීමට පච්චුපන්නේ පච්චුපච්චුපන්න සූත්‍රයේක විග්‍රහ කරන ආකාරයත් අපි පැහැදිලි කර ගන්න තිබුණා. ජාතිය ප්‍රත්‍ය ජරා මරණ බව, ඉතින් පත්‍යෙන් උපදින බව මේක හම්බ වෙන්නට ඕනේ. පත්‍යෙන් උපදින බව හම්බ වෙන්නේ නැතුව මේ යමක් හම්බ වුණා නම් ඒක පටිච්චසමුපාද නෙමෙයි. පටිච්චසමුපාදයෙන් උපදිච්ච බව. ජරා මරණ කියන්නේ පටිච්චසමුපාදයෙන් නෙමෙයි. ජාතිය කියන්නේ පටිසමුප්පාදයට නෙමෙයි. භවය කියන්නේ පටිසමුප්පාදයට නෙමෙයි. උපාදානේ තණ්හා ස්පර්ශය වේදනා ආයතන නාම රූප විඤ්ඤාණ සංකාර අවිද්‍යා කියන්නේ පටිච්චසමුප්පාදයේ නෙවෙයි. අද හිතනවා මේ අංග දොනා කතා කරා මේක පටිච්චසමුප්පාදයේ කියලා. ඒවට කියන්නේ පටිච්චසමුප්පාදයෙන් ඉපදුන ධර්ම පටිච්චසමුප්පාදේ සකස් වෙච්ච ධර්ම පටිච්චසමුප්පාදේ කියලා කියන්නේ ජාතිපත්‍ය ජරා මරණ කියන එකට පටිච්චසමුප්පාදේ කියනවා. භවපත්‍ය ජාති කියන එකට පටිච්චසමුප්පාදේ කියනවා. උපාදානපත්‍යෙන් භව කියන එකට පටිච්චසමුප්පාදේ කියනවා. මෙන්න මේ ප්‍රත්‍යයෙන් උපදින බවටයි පටිච්චසමුප්පාදේ කියලා කියන්නේ. එහෙනම් අපට හම් වෙන්නට වඩා ප්‍රත්‍යයත් උපදින බවත් ප්‍රත්‍යත් උපදින බවත් මේ දෙකම සම්පෙච්ච තැනටයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. එහෙනම් මේ දෙකම හම්බ වෙලට ඕනේ ප්‍රත්‍යත් උපදින බවත්. අපි යම් කිසි දෙයක් ගම් කරන්නේ යම් කිසි දෙයක් අපට ගෝචර වන්නේ මම පාදක කරගෙන මට හම්බෙච්ච දෙයක් මගේ නිර්වචනයක් සකස් වෙච්ච දෙයක නිර්වචනයක් හම්බෙන්නේ කෙනෙකුට සකස් පිළිලයක නිරෝධනයක් දෙනවා මේක මේකයි කියලා. හැබැයි සකස් වීම දකිනකොට ඒ හේතු එක්ක හම් වෙන සැලසි තමයි මේ අනිත්‍ය බවත් අනාත්ම බවත් හම් වෙන්නේ. ඒක කාරණා සකස් වෙච්ච දෙයක් ඇති බව එකට කියන සංකතේ සකස් වෙච්ච දෙයක් එකයි එක සංකතත්ව දක්ින්න කියන සකස් වීමක් බව හොයාගන්න කියන්නේ මෙන්න මේක නම් නිර්වචනයක් දෙනවා හැබැයි ඒක සකස් වෙන ආකාරය දැකපු තැනදී තමයි අනිත්‍ය බව දුක් බව අනාත්ම බව හම්බෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මෙන්නපු උද්දපදාව තුළ හම්බ වෙන දේ තමයි මේ සකස් වෙච්ච දේ සකස් වෙච්ච දෙයක් බව අර්ථ ගැන්වෙන විදිහට බුදුරජාණන් වහන්සේ විග්‍රහය කරනවා දැන් අපට එහෙම දෙයක් හම්බ වෙන්නේ දැන් ඔබ ඔබ ඉදිරියේ සමහරවල් පරිගණකයක් ඇති නැත්නම් දුරකථනයක් ඇති. අපට හම්බෙන්නේ හැම වෙලෙම ඇති දුරකථනයක් නේ. අපට හම්බෙන්නේ හැම වෙලෙම ඇති පරිගණකයක් නේ. අපට විද්‍යයි කියන සැපයි ආත්මයි කියන පදනම එක්ක හම්බෙලා තියෙනවා. බුදුරණවහන්සේ සත්‍ය දර්ශන විග්‍රහය වෙන්න පොතනදී ඇති දෙයක විග්‍රහයක් තමයි හම්බෙන්නේ නැහැ. හැබැයි ඒ තුල සකස් වෙච්ච දෙයක් කියන කාරණාව කුළු ගැහෙන විදිහට විග්‍රහයක් තියෙනවා. මොකද ඒ විග්‍රහය දෙන්න වෙන්නේ ඒ විදිහට. සත්වාදී, සත්‍යවාදී, නිත්‍යවාදී විදිහට විග්‍රහයක් මේ ලෝකේ යම් පැනවීමකට දෙනවා නම් ඒ තුළ ඇත්තටම මේ සත්‍ය ධර්මයට මේ පටිච්චසමුප්පාද ධර්මයේ යම් වෙන ප්‍රතිපදාවකට හම්බෙන්නේ මේකට යම් වෙන ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ සත්‍ය විග්‍රහය මේ අස්තිර පදනමත් එක්ක කුළු ගැනෙන විදිහට අනාත්මභාවයේ කුළු ගැනෙන විදිහට මග උපදින විදිහට විග්‍රහයක් එක්කම තනදී. ඒ විදිහ විග්‍රහයක් වටසෝපාද තුල බුදුරජාණන්සේ පෙන්වා දෙන තියෙනවා හේතුව ඔය වැඩ පිළිලත් එක්ක අපට හම්බෙච්ච දේ. එහෙමනම් මේ පටිච්චසමුපාදය කියන කාරණාව හොයාගෙන යන තැන අපි ගොඩාක් කතා කරන්න තියුණා විග්‍රහ කරන්න තියුණා අපේ ජාතිය පත්‍යෙන් ජරා මරණ යකීමට පටිසමුපාදය කියනවා එහෙනම් ජරා මරණය හම්බ වෙනට ඕනේ ජාතිය ඇති තැන ජාතිය නම් වූ හේතු අධිකන් ජරා මරණ නම් වූ ඵලයේ ඇතිවීමට කියන පටිසමුපාදය එය ආර්යයයට අනුව දකින විග්‍රහයක් අපි කලින් සාකච්ඡා කරන්න තිබුණා. භවපත්තේ ජාතිය කියන කාරණාව අපි කතා කරන තැනදී මේකටත් මේ විග්‍රහයම හම්බෙන්නට ඕනේ. භවයේ ඇති තැන ජාතිය භවය ඇති කරන જાතිය කියනකොට භවය කියන හේතුවත් එකයි ජාතිය විග්‍රහය අපි කරගන්නට ඕන. අපර කවදාවත් ජාතිය කියන කාරණාව පිළිසිඳ හොයන්න නැත්නම් පටිසමුපාද බව විග්‍රහ කරන තැනදී පාරණ තැනදී පටිසමුපාදයේ හැටියට භවයෙන් තොරව ජාතිය කතා කළ නොහැකි යම්කිසි කෙනෙකුට භවයෙන් තොරව ජාතිය කතා කරන්නේ නැත්නම් භව ප්‍රත්‍යයෙන් ජාති භව කතා කරන්නේ නැත්නම් එයාට ස්ථිර වූ දෙයක් හැටියට එයා කතා කරන්න යමු වෙන්නේ. එනිසා බුදුරණවහන්සේ පෙන්නපු ක්‍රමයට අපි බලන්නට ඕනේ. මේ ජාතිය කියන කාරණා විග්‍රහය බුදුරණවහන්සේ පැහැදිලි කරපු තැන ලෝකයේ තුල විග්‍රහ කරන කාරණාවදී මේ ජාතිය පිළිසිදු හොයාගෙන යන විදිහටත් එක්ක මේක හොයාගෙන යන්නේ කොහොමද කියලා. ජාතිය කියනවා කතමංජවිකේ ජාති ආතේ සන්තේ සංසත්තාන ජාති සංජාති ඔක්කාති අබිනිපති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයගොච්චති භික්ඛවේ ජාති ඔක තමයි බුදුරණවහන්සේ දේශනා කරන්නේ ජාති කියලා. ඊළඟට ආය විග්‍රහ කරනවා ජාතිපත්ති ජරා මරණ විග්‍රහයේදී අර මහානිදාන සූත්‍රයේ යම් සත්‍යයේ ඒ සත්‍ය ස්වභාවය නිසා ජාති නැතර ජරා මරණ පැන වෙනවද කියලා. එතන ජාතියේදී ඒකේ සත්‍යයෙන් මේ සත්‍ය ස්වභාවය පිණිස කියන විග්‍රහයකුත් දීලා තියෙනවා. එහෙනම් මේ ජාතිය කියනකොට අපට ඇත්තම ಜಾති කියන වචනේ ජාතක දැන් අපි දන්නවා යම් කිසි දෙයක් රූපවල හම්බ වෙන එකට කියන්නේ ජාතිය. කියන්නේ ප්‍රකට වීම. ජාතක කියලා කතා වෙන්නේ ඒකත් එක්ක. ජරා මරණ ජාතක හොත් ජරා මරණට උපදිනවා. එතකොට උපදිනවා කියනකොට අපට යමක් යමක ප්‍රකටත්වයක් යම ගෝචරත්වයක් හම්බ වෙලා. ජාති ඉපදීමක් සංජාති විශේෂයෙන් ඉපදීමක් ඔක්ඛාති බැස ගැනීමක් අබිනිම්පත් විශේෂ බැස ගැනීමක් කන්දානපාද භාව ස්කන්ධයන්ගේ පහළ වීම ආයතනන පටිලාභ ආයතනයන්ගේ ප්‍රතිලාභය මේකට කියන ජාතිය කියලා මේකේ අර්ථය අපි හරියට තේරුම් ගන්න යන තැනදී අපි වචන ටිකට විතරක් සීමා වෙලා මේකේ අර්ථය විග්‍රහ කරගන්න ගියොත් වෙන ආකාරයට අපි වර්ධව ගන්නවා. ජාතිය කියන කාරණාවේ අර්ථය નિවර්ධිව තේරුම් ගැනීම සඳහා යොමු විය යුත්තේ භවයටයි. ජාතිය කියන කාරණාවේ අර්ථය નિවර්ධිව කොට වැටහීමට භවය කරා යොමු වීමට භවයේ ඇති තැනයි යති. මේ ආරණ්‍යයත් එක්ක හේතුවත් එක්ක යොමු වෙන්නේ. එහෙම නැත්නම් අපි බුදුරණවහන්සේ පෙන්නපු කාරණාවට වචනයක් හරි වෙනස් කරලා විග්‍රහ කරන්න ගියොත් මෙතන නැති විදිහක් නැති දෙයක් එක්ක වෙනසලක තියෙන කාරණාවක් තරම් මෙතෙන්ද විග්‍රහ කරලා දෙන්න ගියොත් අපට තේරෙන විදිහට මොකද වෙන්නේ අවබෝධය කරා යන්න බැරි වෙනවා අපි හිතනවා එහෙනම් අපි හිතලා තියෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාවට මහා ගන්නට වඩා මෙයක් අපි ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ දේට වඩා යහගත් කියපු දේ අපි කියන්න දන්න ඕන අපි මේකට මේ විදිහට අර්ථයක් දෙනවා මේක මෙහිමයි කියලා කියන්න හදනවා. බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද විග්‍රහ කරන කිසිම තැනක මේ අර්ථය හැරෙන්න වෙන කිසිම අර්ථයක් දීලා නැහැ. ඒකින් අපි දෙන්නේ බුදුරණවහන්සේක දෙනවා වෙන වෙන විදිහකින් මේක දෙන්න අවශ්‍ය නැහැ. මොකද ඒක හැකියාව බුදුරණවහන්සේ තියෙනවා. නමුත් වෙන විග්‍රහයක් එතන දෙන්න බැරි නිසා දීමෙන් අර්ථය විකෘති වෙන නිසා බුදුරජාණන් වහන්සේම දුන්නේ නෑ අපි ගැලපුවට. බුදුරජාණන් වහන්සේ මෙතෙන් වෙන කිසිම විග්‍රහයක් දෙන්නේ නෑ. අපි සමානලාවට විවිධ විග්‍රහ දෙනවා මෙතන ශනික උපතක් කරන වචනයක් තව දානවා. ශනික උපතක්. දැන් උපතක් බුදුරජාණන් වහන්සේ දැන් උපතක් කතා කරන්නේ. කන්දානම් පාතිබා වායතනානම් පටිලාම ජාති සංජාති ඔක්කාන්ති නිබ්බති අභිනිබ්බති ඔච්චර කියන්නේ අපි අපට තේරෙන්නේ නැහැ. ඒ නිසා බුදුරණවහන්සේට තේරෙලා නැහැ කියලා හිතන තමයි අපට තේරෙන දෙයක් දාගන්න යන්නේ. මේක නුඹුණින් විමසීමේ තේරුම් ගන්නට අරගෙන ප්‍රඥාවට කොච්චර විදයක් නැත්නම් අපේ මනසට දැන් තේරුම් ගන්න ඕනේ. තව කොහෙද කියලා මේකට දා ගන්න ඕනේ. අපිටන්නේ එහෙම. ඒ නිසා උන ශනික උපදිනවා, නිම්මෝති උපදිනවා, දැන් උපදිනවා. තාම සීතේ ඉපදුනා. අම්මගේ මව කුසින් ඉපදුනා. දැන් එහෙම එකක් කියන්නේ බුදුරජාණන් වහන්සේ මෙතන. පොන්ජෙත් පරිසරයක උපදිනවා. නැත්නම් විතරේ අසම්පාතික උපදිනවා. එහෙම එකක් කියන්නේ බුදුරජාණන් වහන්සේ මෙතන. ඉතින් ඇයි අපි බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදයේ විග්‍රහ කරපු තැන නොකියපු දෙයක් අපි කියන්නේ. එහෙම කිව්ව ගමන් මොකද වෙන්නේ? අර පද වැංජනේ දුරනස් පැහැදිලි කරන මේ පද වැංජන විදිහට විග්‍රහ කරපු දේ වෙනස් කරලා කතා කරනකොට ආත්මයත් වෙනස් වෙලා යනවා. පායවතේ හම්බෙන්නේ. බුදුරණවහන්සේ පාටිසමුප්පාද විග්‍රහයේ ඔය ಜಾති විග්‍රහයයි කියලා තියෙන්නේ. වෙන වචන ටිකක් දීලා නැහැ. ඉතින් එහෙම විග්‍රහ කරලා නැතුව తీර්දී අපි ඒක කියන්න යනවා නම් එතන ඇත්තටම අවබෝධ කළ යුත්තේ හම්බෙන්නේ එකයද ගොඩක් කාලවට මේ අවබෝධ වෙන්නේ නැත්තේ. ඒ අපි හැම වෙලේම උත්සාහ කරන්නේ Taman දන්න දෙයක්ම කොහින්ද මේකට ගලපන්නේ? බුදුරණවහන්සේගේ ධර්මය අවබෝධය කර යනකොට වැටෙන්න වැටෙන්න සත්‍ය අවබෝධය කර යන්න යන්න හම්බ වෙන්න තොන්නදී Taman දන්න දේ වැරදි කියලා. ඒ සංඛාය දිටියේ පහරක් වදිච්ච. සංඛාය දිටිය කියලා කියන්නේ මම කියලා ගත දේ තුල වැරද්ද. මම කියලා ගත්ත දේ තුල වැරද්ද හම් වෙනවනම් මට අයිති මට තේරිච්ච දේ හරිද? මට තේරෙන්නේ මම හරි කියලා ගත්ත නිසානේ. දැන් මට තේරෙන්නේ නැති නිසා මම හරි කියලා අරගෙන මට තේරෙන විග්‍රහයකට අපි ඈදෙන්නේ යොමු වෙන්නේ අරාදීන්නේ ඇයි සක්කාය දිට්ඨිය වැඩි කරගන්න මිසක් සක්කාය දිට්ඨිය ගල්ව ගන්න නෙවෙයි. සක්කායදී ගැලවෙන්නේ බුදුරණවහන්සේ කියපු දේ හරි මිසක් මට තේරෙන විදිහට බුදුරණවහන්සේගේ අර්ථය විග්‍රහ කිරීලක් එක නෙවෙයි. බුදුරණවහන්සේ පෙන්නපු අර්ථය අවබෝධ වෙන්න වෙන්න මට තේරෙන දේ මට හමු වෙන දේ මට ගැලපෙන දේ ඉක්මවනවා. ඒකේ වෙන්නේ නැහැ. මොකද මම කියලා ගැනීම වැරද්ද හම් වෙන්න හම් වෙන්නේ. එහෙනම් මේ විග්‍රහය තේරුම් ගන්න කලින් අපි වෙන විදිහකට මේක තේරුම් ගන්න යන්නේක වැරදි බව ඉස්සෙල්ලාම හොඳට මතක තියාගන්න. එහෙම වෙන විදිහකට තේරුම් ගන්න යන තැනදී අපි එක පැත්තකින් බුදුරණවහන්සේට චෝදනා කිරීලක්. අපි බුදුරණවහන්සේගේ අවබෝධ විශ්වාස නොකිරීලක්. ඒ ධර්මයේ විශ්වාස නොකිරීලක්. අපි ඊට වඩා දන්නවා කියන හිතිල්ලක්. අපිට විතර වඩා මේ ගලපන්න පුළුවන් කියන හිතිල්ලක් එකයි අපි මෙතෙන් යන්න හදන්නේ. වෙන විග්‍රහයක් දෙන්න කියන්නේ. අවබෝධ වුණ කෙනෙකුට වෙන කිසි විග්‍රහයක් දෙන්න බැහැ. අවබෝධය කරා යන්නට වෙන කිසි විග්‍රහයකින් කරන්නත් බැහැ. කරන්න පුළුවන් නම් කරුණා මහා කරුණා ඇති මහා ප්‍රඥා ඇති බුදුරජාණන් වහන්සේ විතරයි ඔබ කියන්නේ. වෙන කිසිම අත්දැකීමකින් කාගවත් අත්දැකීමකින් කාටවත් තේරෙන විදිහකින් ලෝක වෙන්න දෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් අපි දැන් බලන්නට ඕනේ බුද්ධ වචනේ කොයි විදිහට තියෙන්නේ විග්‍රහය. ඒකද අපට තේරෙන්නේ නැහැ. එකයි වෙනස. ඉතින් අපට ඔබ තේරෙනවා නම් අපි බුදුරණවහන්සේගේ බණ අහන්න ඕනේ නෑනේ. ඇයි? අපට තේරෙනවා නම් අපි ඕක ඇහුවොත් නැත්තම් දන්නවනේ. ඉතින් අපි ඕක ඇහුව නැත්නම් දන්නවා. ඉතින් අහන්නේ මොකටද? අවශ්‍ය නැහැ. අපට අහපතනදී හම් වෙන්නට ඕනේ අපි ගත්ත දේ වැරදි කියලා. මෙච්චර කල් ඉඳලා තිබුණේ වැරදි. අන්න එතනදී තමයි විශේෂත්වයක් කරයන් උත්සාහ කරන්නේ. හරිදී කරයන් උත්සාහ කරන්නේ. නිවැරදි දේ කරයන් උත්සාහ කරන්නේ. අපි දන්න දේ හරිනම් අපි ආයේ කෙනෙක්ගෙන් මුකුත් අහන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ ඒක හිතින්නේ අපිට එහෙම හිතන්නේ නැතුව බුදුරණවහන්සේගේ ධර්මයට අපි අපි දන්න ටික ගලප ගලප අපට තේරෙන ටික ගලප ගලප අපි හිතනවා මම දැන් බුදුරණවහන්සේගේ ධර්මයෙන් මට තේරෙනවා කියලා බලන්න මේ ධර්මයෙන් ඈත් වෙන විදිහ බලන්න මේ සත්‍යයෙන් ඈත් වෙන විදිය. එහෙනම් පින්වතුනි හොඳට මතක තියාගන්න අපි මේ ධර්මයේ අවබෝධය කරා යනකොට වෙන කිසි විග්‍රහයක් වෙන කිසිම අර්ථකථනයක් එක ගිහිල්ලා හරියන්නේ නැහැ. දැන් අපි බලමු නම් කොහොමද මේ જાතිය බුදුරණවහන්සේ දෙන්න විග්‍රහයත් එක්ක භවයේ ඇති තැන ಜಾති ඇති බව තේරුම් ගන්න. දැන් භවය විග්‍රහ කරන්නේ කොයි විදිහටද බුදුරණවහන්සේ? කාම භව, රූප භව, ආරූප භව. ඔය තුන විග්‍රහ කරන්නේ. දැන් මේ විග්‍රහය හැර වෙන කිසි විග්‍රහයකට ගියොත් මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. අපි දන්න වෙන විග්‍රහයක් ගලපන්න ගියොත් මේක අවබෝධ කරගන්න බෑ. ඒතරණයි බුදුරණවහන්සේ ධර්මයට චෝදනාවක් කරලා. මෙතන බුදුරණවහන්සේ විග්‍රහ කරන්නේ පුණ්‍ය කර්ම අපුඤ්ඤ කර්ම, ආරඤ්‍ය කර්ම කියලා කොතරකවත් විග්‍රහ කරලා නැහැ. නමුත් අපි ඒක දාගන්නවා. ඇයි ඒක දාගන්නේ? අපට තේරෙනවනේ. උපදින්නේ පුණ්‍ය කර්ම, අපුණ්‍ය කර්ම, ආනිජ කර්ම කියලා. අපට එහෙම හිතෙන්නේ. අඩුව බුදුරන් වහන්සේ කොතනවත් විග්‍රහ කරලා නැහැ එහෙම. උපදින්නේ බිම්මතුලි කර්මය නිසා නෙවෙයි. අපි අද ලෝකයේ දන්න උපදීම කතා කරන්නේ ඉපදීමකට ඊළඟ ජීවිතයකට යන්නේ ආශ්‍රව නිසා. සංසාර යන්නේ මේ අවිද්‍යාව නිසා, කර්මය නිසා නෙවෙයි. මේ අපි අද පටලවගෙන අපි අද බුද්ධ දේශනාවේ තියෙන දේ ඉව ඉගෙනගෙන නැහැ. හරියට ඉගෙනගෙන නැහැ. අර නිබ්බිදික සූත්‍රයේ තියෙනවා කර්මයේ නෙමෙයි උපතක් කරා යන්නේ. ආශ්‍රව වලින් කර්මයේ ගිහිල්ලා විදවන එකක් කරන්නේ. මේ ලෝකෙ පුජ්‍යල ඒ කරන කර්මයත් එක්ක. ඊළඟට දේශනා තුලම ගොඩක් ඒවාගේ තියෙනවා අවිජ්ජා නීවරණාන සත්තානත් තණ්හා සංයෝජන අවිජ්ජායි වහිර තණ්හායි බැඳලා සසර යන්නේ. කොහෙද කර්මයේ ඉස්සර යනවා කියලා තියෙන්නේ. කර්මයේ දෑවැද්දාදී. කර්මයේ උපදින ස්ථානය කියන්නේ කර්මයෙන් තමයි ඒක ඒක අපට උලුප්පල පෙන්වන්නේ අපි මේ යෝනිය හැටියට මේක අපේ උපදින තැන හැටියට. නමුත් අරගෙන ගියන් තියෙන්නේ යොමු වෙලා තියෙන්නේ ආශ්‍රව ක්‍රියාකාරීත්වයට එක්ක. ඒක නිබ්බේධික සූත්‍රයේ ලස්සනට පැහැදිලි කරලා. දැන් බුදුරණවහන්සේ ජාතිය කියන විග්‍රහය යෝනිය කියන්නේ යෝනිය කියලා කියන්නේ මේ එතන හටගන්න තැන අන්න එතන දැන් අපි දන්නවා මනුස්ස ලෝකයේ සමහර අය ඉන්නවා දිලිදු තැනක සමහර අය ඉන්නවා පොහොසත් තැනක අර කර්මයේ එක තමයි එයාගේම තියෙන වෙලා තියෙන්නේ. මේ අරගෙන අපි උපතක් කර ආශ්‍රවයක. ඒක මේ ලෝකයේ අපට මේ සසර පැවැත්මත් එක්ක කරන විග්‍රහය. දැන් ඔව්ව ඔක්කොම පටලවාගෙන මේ පටිසම්පාදයක විග්‍රහ කරගන්න ගියොත් නම් කවදාවත් ධර්මය අවබෝධය කරා යන්න බෑ. ඇයි ඒකට හේතුව? බුදුරණවහන්සේ කියපු දේවල්ට එහා දෙයක් අපි දැන් කතා කරන්නේ නෑ. බුදුරණවහන්සේ කියපු දේවල් වලට එහා කියපු දේවල්. අපි නිකම්ම චෝදනා කළා බුදුරණවහන්සේට තේරෙන්නේ නෑ කියලා. බුදුරණවහන්සේගේ අවබෝධය ටික මාසි කියලා. ඒක ඉච්චර ගැළපෙන්නේ නෑ. එහෙම යන්නේ මේ හරියට ඉගෙන ගන්න. බුදුරණවහන්සේ කියපු විදිහට ඉගෙන ගන්න. දැන් භවය කොහොමද විග්‍රහ කරලා කියන්නේ? කාම ධාතු විපක්ඛච්ච යානන්දනා වය සබිදෝ කම්ම. ඔන්න එක කාම සූත්‍රයේ කියනවා ඊළඟට වේද මහා නිදාන විග්‍රහ කරලා පෙන්නනවා. කාම ධාතු විපාකයේ යම් කර්මයක් නැත්නම් විඥානේ පැනවෙලා වැඩිද කියලා අහනවා. කාම ලෝකෙ නෙමෙයි. රූප ලෝකේ අරූප ලෝකෙ නෙමෙයි. දැන් අපි විග්‍රහ කරගෙන යන්නේ කාම ලෝකේ. බුදුරණවහන්සේ කාම 10 විවිධ තියෙනවා. නමුත් අපි කියන්නේ කාම ලෝකේ. ඒ අපට තේරෙනවනේ අපට ඇහි කෙවචන ටික. බුදුරණාහි පෙන්වන්නේ කාම ධාතුයි. ලෝකෙට දාගත්තත් වරදිනවා. වරදිනවා කියන්නේ කොහොමද බුදුරණාහි කියපු දෙය නෙමෙයි කියන්නේ. බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ කාම ධාතුවේ කියලා ධාතුව කියන ස්වභාවය. එහෙනම් මේ දෙක වෙන වශයෙන් තේරුම් ගැනීමත් පටිච්චසමුප්පාදයේ නෙවෙයි. මේ දෙක ප්‍රත්‍යව වශයෙන් තේරුම් ගැනීමටයි අවබෝධයටයි පටිසමුප්පාදේ කියන්නේ. භව ප්‍රත්‍යයෙන් ජාතිය කියන එක. භවයේ ඇති තැන ජාතිය ඇත කියන එක. දැන් එහෙනම් ওই භවයේ යම් සම්මත්තමකට තේරුම් කරා ජාති යම් සම්මත්තමකට තේරුම් කරා බුදුරණවහන්සේ කියපු දෙයක් එක දැන් බලන්න ඕනේ මේක පත්‍ය වශයෙන් ගලපන්න. මේ දෙක පත්‍ය වශයෙන් හම්බුණා නම් ඒ කෙනාට කවුරු කියලාද කියන්නේ? සෝතාපන්න කෙනා. නමුත් අපිට තියෙන්නේ අපිට දැන් තේරෙන්න ඕනේ මේක. සෝතාපන්න වෙන්න කලින් අපිට මේ ගැළපෙන්න ඕනේ. දැන් අපත් අපිට ගැළපෙලානේ තියෙන්නේ. අපි දන්න ඕනේ බුදුරණාහි කියපු දෙයක් නෙවෙයි. අපිට බවපත්ින් જાති කියන දැන් ගැළපෙලා. එන අය පරිසම්පාය දැකලා සෝතපන්න වෙන ආයේ මේක තේරුම් ගන්න දෙයක් තියෙනවද? එහෙම තේරුම් ගන්න දෙයක් නැහැ. හැබැයි අපි තේරුම් ගත්තේ මොකද්ද? බුදුරණවහන්සේ කියපු එක නෙවෙයි. අපේ කෝණයට අපට තේරෙන අපි දන්න දෙයක්. අපි වචන වලින් විග්‍රහ කරලා කියනවා. බුදුරණවහන්සේ කියපු දේ. බුදුරණවහන්සේ කියපු දේ තේරෙන්න ප්‍රඥාව ඕනේ. බුදුරජාණන් කියපු දේ තේරුම් ගන්න ප්‍රඥාව ඇතිලා සෝතාපන්න වෙන්න ඕනේ. බවපත්ති ඥාතික තේරුම් ගන්න. සම්මාදිට සූත්‍රය, ඥාන සූත්‍රය, හෝසම්බි සූත්‍රය, තස්සන්ත පැහැදිලිව බවපත්ති ඥාතික තේරුම් ගන්න එයාට සෝතාපන්න කෙනා කියලා. අපට හම්බෙන්න ඕනේ බවපත්ති ඥාතිය තේරෙන බව නෙමෙයි මේක තේරුම් ගත යුතු බව. නමුත් මේ කොච්චර කිව්වත් හිතෙන්නේ නැහැ. කොච්චර කිව්වත් අපට ඕන කොහොමද තේරුම් ගන්න කියලා අපට ලකුණක් දෙන්න. මට ලකුණක් දෙන්න. මට තේරුණා දැන් කියලා ලකුණක් දෙන්න. ඇයි? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨියට වැඩිටයි කැමති. එච්චරටම සක්කාය දිට්ඨිය වැඩිටයි. භවපත්‍රි ඥානයේ කියලා එහෙනම් තේරුම් ගන්න අපිට දැන් හම් වෙන්න ඕනේ මොකද්ද? හිතන්න ඕන යමක්. විමසී යුතු යමක්. ප්‍රතිපදාවක්. දැන් තන්නේ භවපත්‍රි ඥානයේ විග්‍රහ කරන තැනදී දැන් කාම ලෝකයේ දැන්නේ නැහැ. මොකද හේතුව අපිට කාම ලෝකයේ රූප ලෝකයේ අරූප ලෝකයේ දැමුත් මේක වර්ධිනවා. ඇයි? දැන් යම් කිසි කෙනෙක් අපිටම කාම ලෝකේ ඉන්නේ කියලා පළවෙනි ධ්‍යානෙ වඩනවා දෙවෙනි ධ්‍යානෙ වඩනවා අරූප ධ්‍යාන වඩනවා එතකොට යා රූප ධාතු යා රූප ලෝකයට නැත්නම් රූප ධාතුනේ අපිට මේ ලෝකේ කියන එක එච්චරට බහගෙන ඉන්නේ අපිට විග්‍රහයට යන්න ඕනේ රූප ධාතුව කියන්නේ රූප ධාතු රූපෝ ස්වභාවයෙන් ආරූප ධාතු ඊට අදාළ චේතනාවක් නම් තියෙන්නේ පංච උපාදානස්කන්ධ සකස් වෙන්නේ නැත්තම් රූප වේදනා සංඥා සංකාර විඥාන මේකේ පැවැත්ම තියෙන්නේ කාම ධාතුවේ රූප ධාතුවේ රූප ධාතුවේ දැන් මෙතෙන් රූප ලෝකේ කියලා දාගත්තොත් එහෙම ඒ විදිහ චින්තනය මෙහෙවන කෙනෙකුට මේ කය විනාශ කරන රූප ලෝකයට එනවා එයි ඇයි මෙතන මේ ලෝක විග්‍රහයක් දාගත්තොත් කොච්චර පැටලෙනවද? මම මේ සරල උදාහරණයක් කිව්වේ. මොකද හේතුව මේ වරදවා ගන්න ඒවට. ධාතුව කියලා විග්‍රහ කරනකොට ස්වභාවයක්. දැන් ඔබ දන්නවා මූලපරියය සූත්‍රයේ මේ ලෝක ගැන විග්‍රහ කරනකොට පුතජනයට මඤ්ඤණාවක් කියන සේකයට මාමඤ්ඤී. ඇයි මා එතන මාමඤ්ඤී විදාරයක් තින්නේ? ඔක්කොම ස්වභාවයන්නේ. මේ අපට තියෙන ඇති දෙයක් කියලානේ. ඇති දෙයක් නිත්‍යයි. අපි කොච්චර තරක් අපට ඇතිවවන්නේ හැමතිස්සෙම. නමුත් ඒක වෙන දැනගන්නවා මේක ස්වභාවයක් යම් හේතු නිසා ඇති වෙච්ච. හේතු නිසා සකස් වෙච්ච. ඉන්න හේතු නැත්නම් ඒ ස්වභාවය නෑ. කාම රූප අරූප මේ ලෝකේ මේ ලෝකයේ කියලා කතා කරන හැම දෙයක්ම මෙන්න මේ හේතුවෙන් සකස් වෙන්නේ. එහෙනම් මේ ඒ හේතු ඇතිතර ඒ ස්වභාවය ඒ හේතුපද ධර්මයේ හම්බ වෙන්නේ. එහෙනම් ඒක මවන්නේ. රාතන් වහන්සේ කොට ඒක නැත්තන් නමන්නේ. නමුත් අපට මේ ලෝකයේ හම්බ වෙන්නේ ඇති දෙයක්මයි. එනිසා අපට ඒ විග්‍රහය මාන්‍යතාවක් කියලා හම්බ වෙන්නේ මේ ලෝක පිළිබඳව. බ්‍රහ්මත්වයේ දේවත්වයේ මේ හැම එකක්ම හම්බෙන්නේ අපට ස්වභාවයක් හැටියට මේ පැවැත්මේ ක්‍රියාවක් එක නෙවෙයි. එච්චරටම අපි අවිද්‍යාවට බැසගෙන ඉන්නේ. මේක අපට එකපාරට තේරෙන්නේ මේකට අපට ප්‍රතිපදාවක් යොමු වෙන්න ඕන. ප්‍රතිපදාවකට යොමු වෙනකොට බුද්ධ වචනේ අහලා දැන් මේ අහන තැනින්ම ප්‍රතිපදාවක් හම් වෙන්න ඕන. දැන් මේ බලන්න මේ බුද්ධ වචනේ තුල තියෙන විග්‍රහය තුළ අපි ඉගෙන ගන්නකොට අපට කොච්චරනම් අපේ මනසට හිතන්න ඕන දෙයක් හම්බෙනවට අපි දන්න දේ සම්පූර්ණයෙන් වැරදි. බුදුරණවහන්සේ කියවලේ ටික. අපි කතා කරනවා වචන කුඤ්ඤ කුඤ්ඤ අනිජ කර්මතාල නැත්තම් තව වෙන වහර මොකක් කියන්නේ බුදුරණවහන්සේ කටිසම්පාද විග්‍රහ කරපු දෙයට එහා ගිහපු දෙයක් අපි දාන්න යනවා. ඒකට හේතුව ඇයි අපිට දැන් අර දන්න දැන් ඔන්න මේ ලෝකෙ මෙහෙමයි පරලෝකෙ අරහෙමයි මේ ලෝකෙ මෙහෙමයි අපිට මේ ලෝක විපහාර ප්‍රවැත්මක් එක්ක විග්‍රහ කරන්න යනවා. ඇති ලෝකයක් දුරටෝස්සේ මෙතන විග්‍රහ කරලා පෙන්නන්නේ. මෙතන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ඉස්මතු වෙන විදිහට ලෝකේ ප්‍රවැත්මක් කියලා ගත්ත දේ තුල තියෙන වැරද්ද හම්බ වීමට මේ විග්‍රහයක් පෙන්නන්නේ. ඇත්ත විග්‍රහය. අපි මේ පැවැත්ම හරි කියන විග්‍රහ කරගන්න හදනවා. කියන පැවැත්ම හරි කියන පටිසමුප්පාදයෙන් දාගෙන විග්‍රහ කරගන්න හදනවා. බුදුරණවහන්සේ මේක වැරද්ද විශ්වාස වෙන්නේ පටිසමුප්පාද ධර්මයේ තුල පෙන්වලා තියෙනවා. නමුත් අපි තවත් මේක හරි කියලා විග්‍රහ කරගන්න නැත්නම් මේ පැවැත්ම තුල තියෙන සාරය, ස්ථිරභාවය, නිත්‍යභාවය මේක තමයි හරි කියන එක පේන්නේ බුද්ධ වචනේ වචනම අරගෙන කෙකොලේකට කර්මය දාලා නැත්නම් ඕහාර බව දාලා මෙන්න මේ විදිහට දාලා විග්‍රහ කරන්න යන්නේ ඇයි? පවතින දේ තුළ ඇත්ත නිත්‍ය භාවය, ස්ථිර භාවය විග්‍රහ කරලා පෙන්නන්න. බුදුරණාහිගේ විග්‍රහයෙන් නම් වෙන්නේ භව ප්‍රත්‍යඥාතිය හම්බෙනකොට අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව අන්න ඒකයි බුදුරණාහිගේ ධර්මයේ හම්බෙන්නේ. මේ වංජනාව ඉක්ම වෙන බවයි බුදුරණවහන්සේගේ ධර්මයේ නම්. අපේ විග්‍රහයෙන් නම් මේක හරි බව දැඩි බව. බාහිර කොච්චර ඇති දෙයකට යොමු වෙනවද කියලා. සම්පූර්ණ වැස්සකට යනවා. අවබෝධ කරන්නේ නෙමෙයි. ප්‍රඥාව කියන වැඩ පිළිලක් නෙමෙයි. සක්කාදිට කැඩෙන වැඩ පිළිලක් නෙමෙයි හම්බ වෙන්නේ. ඊළඟට දැන් මේ මේ විග්‍රහය දැම්මට පස්සේ ඇත්තටම මේ පටිච්චසමුප්පාදයේ අහලකටවත් එන්නේ නැහැ. කර්ම කරනවා ඊළඟ ජීවිතය උපදිනවා. දැන් මේ එහෙම එකක් බුදුරණවහන්සේ ඊළඟ ජීවිත උපදිනවා කියන්නේ නැහැ. දැන් උපදිනවා කියන්නේ නැහැ. ඇයි අපි බුදුරජාණන් වහන්සේ නොකියුව දෙයක් මෙතෙන්ද දාන්නේ? ඇයි අපි බුදුරණවහන්සේ නොකියුව දෙයක් කතා කරන්නේ දැන්? අපේ අවබෝධය වහගන්න. අපි සියුම්ම චෝදනාවක් කරලා බුදුරණවහන්සේට තේරෙන්නේ නැහැ කියලා. බුදුරණවහන්සේ කියපු ටික ගැළපෙනවා මදි කියලා. ඒ අපිට තියෙන දෙයක් එතන දාගෙන යනවා. වෙන දැන් වල කියපු ටික. ඒ නිසා හොඳට මතක තියාගන්න කවුරු කිව්වත් බුද්ධ වචනේ පටිසමුප්පාද විග්‍රහයේදී මෙතන භවපත්‍ය ධාතතන විග්‍රහ කරන තැනදී කොහොමද විග්‍රහ වෙන්නේ? අන්න ඒක මතක තියාගන්න ඕනේ. එතෙන් එහා ඉස්පිල්ලක් අඩු කරලා කිව්වොත් කතා කරනවා. ඉස්පිල්ලක් අඩු කරලා කතා කරනවා. එයාට අවබෝධය කරගන්න බැහැ. එයි. මේ බුද්ධ බුදුරජාණන් වහන්සේගේ හුදු මනක් කල්පිත වචන ටිකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ස්වයංපූර්ණ ඥාණයෙන් ඇති කරගත්ත අවබෝධයේ සත්‍ය වචනය. සර්වඥතා ඥානෙ ඉදිරිපත් කරපු සත්‍ය වචනේ. මෙතර මේ භවයේ තියෙන නිසා ಜಾති අතීතන හොයාගන්න ওই වචන දෙකේ බුදුරණවහන්සේ විග්‍රහය විතරමයි ගැලපෙන්නේ. එතනින් ගැලපෙන්නේ. ඊළඟට මෙතන ආරණ්‍යය හම්බෙන්න ඕනේ. මේ දැන් භවය අපි වෙනම විග්‍රහ කරගන්නවා, ಜಾති වෙනම විග්‍රහ කරගන්නවා. මේ දෙකේ පත්‍ය වෙනකොට මොකක්ද හම්බෙන්න ඕනේ? ආරණ්‍යය මේ ඇති කල්ලි මේ වේ මේ උපදින කල්ලි මේ උපදී මේ ඇති කල්ලි මේ නොවේ මේ නූපදින කල්ලි මේ නූපදී භවය ඇති කල්ලි ಜಾති ඇත භවය ඇති තැනයි ಜಾතිය ඇති වෙන්නේ භවය ඇති කරගෙන ඊට පස්සේ ಜಾතිය නෙමෙයි කර්ම කළා ඊළඟට උපදිනකොට කර්ම නැතිවීමනේ ඒ කියන්නේ කර්ම කිරීම කියන කාරණාව ඉක්මවීමට ඉදාතිය වල කතා කරන්නේ. ඒ බුදුරණස් කියපු දේ නෙමෙයි කතා කරන්නේ මේකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ප්‍රශ්නේ පටිච්චසමුප්පාද ගැලපෙන්නේ කොහොමද? පටිච්චසමුපාදෙට සැසඳෙන්නේ භාවය කියලා කියන්නේ කාරණාව ඇතිතර නම් වෙන්නට ඕනේ ජාතිය කියන ඵලය තප්පරෙන් කෝටියක් මඟුවක් හරි අතීතෙට ගිහිල්ලා හම්බෙනවා කියන්නේ නෑ භවය. තප්පරෙන් කෝටි මඟුවක් හරි අනාගතෙට ගිහිල්ලා හම්බෙන්නේ නෑ හම්බෙලා හරියන්නේ නෑ ජාතිය. භවය ඇති වුණාට පස්සේ නෙවෙයි ජාතිය. අපිටන්නේ භවය ඇති වුණාට පස්සේ ජාතිය. එහෙම විතර දැනව ආරණ්‍යයට ගැලපෙන්නේ මේ ඇතිකල්ලි මෙලෙසින් නිකට ගැලපෙන්නේ නෑ. භවයේ ඇති තැන ಜಾති ඇති බව හම්බෙන්නට ඕන. භවයේ සති ಜಾතිය. එහෙනම් මේ භවය කියන කාරණාව පිළිබඳව අපිට කොච්චර විග්‍රහයක් තේරුම් ගන්න වෙනවද බුදුරජාණන් වහන්සේ කියපු දේ එකම කල්පනා කරන්න. එහෙම බුදුරජාණන් වහන්සේ කියපු දේ එක කල්පනා කරේ නැතිනම් අපි අනිවාර්යෙන් යොමු වෙනවා වෙන දෘෂ්ටි කෝණයකට. ශනිකව කියන කාරණාව තමයි ශනයක් කියන්නේ. මේ ශනේ තියෙන්නේ කලින් ශනයක් විරුද්ධ වෙච්ච නිසා. තව ඉදිරි ශනයක් ඇති වෙන නිසා. ශනයකදී ජාතිය, ශනයකදී ජරාමරණ, ශනයකදී භවය. එතකොට මේ ශන අතර කාලයක් තියෙනවා. නිරුද්ධ වෙච්ච දෙයට කියන්නේ අතීතය නිරුක්තිපද සූත්‍රයේ වැහැදිලි කරනවා. නොපමිණිච්ච දෙයට කියන්නේ අනාගතය. ඉතින් එහෙනම් අපට ඡනයක් කර අතීත නම් ඡනයකට කලින් එක ඡනයක එක දෙයක් එක ඡනයක අනිත් දෙය නම් ඒ ඡන දෙක කියන්නේ අතීත අනාගතයක්. පටිච්චසමුප්පාදේ ගැලපෙන්නේ පටිච්චසමුප්පාදේ තුළදී හම්බෙන්න ඕනේ මේ ඇති තැන මේ වෙයි කියලා. වීණාව දන්යෙන් වාදනය කරන තැනදී මොකද වෙන්නේ? සද්දය වෙනවා. වාදනය කරාට පස්සේ නෙමෙයි. කරන තැනදී සද්දය. ඒකකට මම අර කෝපයක් උදාහරණ කරගෙන ඉන්නවා කෝපය මැටි ටික සහ කෝපය කියන කාරණාව අපි හැම වෙලේම හේතු බල දහම හම්බෙන්නේ හේතුව ඊට පස්සේ ඵලය කියලා. මොකද මේ විදිහට අපිට අහුවෙන්නේ මේ ආයතන ගෝචර ලෝකයට දැන් අපි ඇත්තටම මේ තේරුම් ගන්න යන්නේ අපිට මේ අපි හරි කියලා අපි දාගන්නේ ගැළපෙනවා කියලා දාගන්නේ මෝඩකම නිසා පදනම් වෙච්ච ආයතන ලෝකයට හම්බෙච්ච ආරම්භණනේ දැන් මන ආයතනයේ තියෙන මන ආයතනයේ පත් වෙලා තියෙන මෝඩකම නෙමෙයි දුක්ඛ ඥාන සමුදය නිරෝධය මධ්‍ය ඥාන නෙමෙයි ඉතින් ඇයි අපි මේ මෝඩකමත් එක්ක මේ ගලප ගලප මේක යන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අඥානකමින් නෙවෙයි විද්‍යාවෙන් මේ විග්‍රහය. අපට හම්බෙන සියලු අත්දැකීම් මේ මෝඩකමත් එක්ක වදනම් වෙච්ච මනාවිතට හම්බ අත්දැකීම්. පටිච්චසමුප්පාදය කියන්නේ ප්‍රඥාවෙන් දකින දෙයක් මිස මෝඩකමින් ගොඩනැගිච්ච මනසට ආව අරමුණකින් දකින දෙයක් නෙවෙයි. මොකද අර මනස කියන්නේ මෝඩකමට කියන්නේ. ප්‍රඥාව කියන්නේ දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං භංගේ ඥානං කියන දෙයක්. ප්‍රඥාව. ඔය ප්‍රඥාවටයි පටිච්චසමුප්පාදය හම් වෙන්නේ. ඔය ප්‍රඥාවටයි සත්‍ය හම් වෙන්නේ. එහෙම නැතුව මනසට එන සංකල්පයකට නෙවෙයි. මනසට එන සංකල්පයේ අයිති මොකේද? දුක්ඛ අඥානං සමුදය අඥානං නිරෝධය අඥානං භංගය අඥානං කියන දුෂ්ප්‍රඥකමටයි මෝඩකමටයි මනසට එන අරමුණයි තියෙන්නේ. සලායතන තියෙන්නේ අවිජ්ජා සංකාර විඥාන නාම රූප නිසා. අපි කොච්චර හිතුවවත් අපි මේ හිතට එන සිතුවිලි ටික මේ ගලපන ගැලමින්ද ප්‍රඥාවක් කියලා. නමුත් ඔගේ පදනම කියන්නේ ප්‍රඥාව නැති බවමයි. දුක්ඛ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන, මග්ග ඥානම්මයි පදනම අපේ එන සිතුවිලි ඔක්කොටම. නමුත් අවබෝධය කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියන්නේ. දුක්ඛ ඥානං, සමුදය ඥානං, නිරෝධ ඥානං, මග්ගේ ඥානං. අපේ හිතට එන සිතුවිලි වල මේ හේතු වෙච්ච හේතුව දුරු වීම තමයි ප්‍රඥාව කියන්නේ. අඥානකම දුරු වීම ඥානයි. එහෙනම් අපට හම් වෙන්න ඕන මේ පටිච්චසමුප්පාදයේ හම් වෙන තැනදී අපේ මනසට එන ගැළපිල්ල ගැළපෙන්නේ නැති බව. ඒකයි මෙතන මේ සක්කායිතිය කැරෙන්නේ මම කැරෙන්නේ බලන්න මේ ධර්මයේ අසාමාන්‍ය දෙයක්. කියන්නේ මේක මේ අති තීක්ෂණ දෙයකින් හම්බ වෙන්නේ අපි මේ මොන විදිහකට ගියත් අපි කොහෙන් ගියත් කරගෙන තියෙන්නේ අපි දන්න කෝණයට. ගදුල බන්ද සූත්‍රයේ බුදුරජාණන්සේ පැහැදිලි කරනවා බල්ලා ගංගලෙන් කනුවක බැඳලා පස්සේ උට ගම්වැල වටේ ඒ කරුණ වටේ යන කොහෙවත් යන්න බෑ. අපි මොන විදිහට කල්පනා කරත් අපිට තේරෙන විදිහට අපි කතා කරන්න යන සියලු දේ තියෙන්නේ කුමක් වටාද? සංඛාය විච්‍ය වට. ඒකයි බුදුරජාණන් වහන්සේ කියපු විදිහට විතරක් ඉගෙනගෙන අපි හිතන්න පටන් ගත්තොත් විතරයි අපේ මෝඩකම අපට ගල්ව ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. නැත්තම් අපි හැමෝම කැමති අනේ මට තේරෙනවනේ මේක කියන දාගන්න. තේරෙන විදිහට හිතන්නේ ගැළපෙන විදිහට හිතන්න අපි හැමෝම කැමති. ඒක තමයි මේ පුරුදු මනසේ නැත්නම් සංකායිකී යුක්ත මනසේ ස්වභාවය සසරට යොමු වෙච්ච ජීවිතයේ ස්වභාවය නැවත නැවත දුකට යොමු වෙච්ච ජීවිතයේ ස්වභාවය අනේක අපට කොහොමදවත් තේරුණ බවම අපිට දීලා අපව සතුට කරන එක. බුදුරණාහි පෙන්වන්නේ විචක්ෂණයට දෙයක් හමු වෙන්නට ඕනේ. යෝනිසෝ මනසිකාර්ධනයක් හම්බෙන්නට ඕන. අන්න ඒක හම්බ වෙන්නේ අපි දන්නේ නැති බව අපට හම්බ වෙච්ච තැනදී. අපිට තේරෙන්නේ නැති බව අපට හම්බ වෙච්ච තැනදී. එතනදී යෝනිසෝ මනසිකාර්ය කියන්නේ. එහෙනම් මේ භවය කියන කාරණාවෙන් මේ චේතන මේ පැවැත්මට යොමු වෙන සංජාතියට පත්‍ය භවයේ කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු මෙන්න මේ ධාතු ස්වභාවය එක විග්‍රහ කරන තැනදී කාම ධාතුවේ පැවැත්මට රූප ධාතුවේ පැවැත්මට යමක් යොමු වීමට විග්‍රහ කරනවා මේ භවය. ඒ භවය ඇති තැන තමයි ජාතිය. ජාතිය කියන්නේ අපට විද්‍යාමානව හම්බ වෙන්න නැත්නම් අපට මේ දැන් අපි කතා කරන ලෝකයේ අපට ගෝචර දේත කියනවා. ಜಾති, සංජාති, නිබ්බති, අවිනිබ්බති, ඛණ්ඩාන පාතභාව, ආයතනන පටිලාව මෙන්න මේ කියනවා ಜಾති. හැබැයි මේ ಜಾති දැන් මේ ශ්‍රේණියේ මේ මොහොතේ එහෙමද නෙමෙයි ಜಾතිය කියන්නේ මොකද්ද? භවයේ ඇති තැන අපට ಜಾතිය කතා කරන්න වෙන්නේ භවයේ ඇති තැන. දැන් ಜಾතිය නෙමෙයි. මේ ශනේ මේ මොහොතේ නැත්නම් අම්මගේ මව කුසේ මිත්‍රයාට දෙන්නේ භවයේ සිතන જાතිය. භවයේ සති જાතිය මොකද? භවයේ ඇති නිසා જાතියට. ජාතියේ පිරිසිත හොයාගෙන යනකොට ජාතිය විග්‍රහය කරගෙන යන තැනදී මේ ශනේ උපදිනා මේ ශනේ පටන් ගත්තා මේ අම්මගේ මව කුසින් ආවා එහෙම නෙමෙයි ජාතිය පිළිසිත හොයාගෙනකොට හම්බ වෙන්න ඕනේ භවයේ ඇති තැනක ජාතිය. භවය ඇති තැන. භවය කියන කාරණාව මෙය නම් වූ හේතුවක් වෙන්නට ඕනේ. ඒ කියන්නේ භවය දැන් ප්‍රත්‍යක්ෂ වෙන්නට ඕනේ. භවය ඇති ඇති බවම හම්බ වෙන්නට ඕනේ. දැන් පළවෙනි ධ්‍යානෙ මම අර විග්‍රහය කරේ ඒකයි පළවෙනි ධ්‍යානෙ වඩනකොට නැත්නම් අරූප ධ්‍යාන වඩනකොට එතකොට දැන් ප්‍රවැත්මකට යොමු වෙලා තියෙන්නේ මොකකද? අරූප ධාතුවේ. ඉතින් අරූප ධාතුවේ නම් ප්‍රවැත්ම යොමු වෙන්නේ මේ පංච පාදස්කන්ධය කතා කරන්නේ තියෙන්නේ ආයතන කතා කරන්න තියෙන්නේ අරුම්ප ධාතුවක් එක්ක. වෙන මොකද? එහෙනම් මේ අරූප ධාතු ස්වභාවයේ ප්‍රවැත්මකට යොමු වෙච්ච එකක් අන්න භවය ඇති කරන જાදී අපට කල්පනා කරන්න අවශ්‍ය දෙයක්. දැන් ඔබට මේ විග්‍රහය කියනකොට කොහොමද හිතෙන්නේ? මේ ගලපන්න ඕනේ කියලා නේද? හොඳට මතක තියාගන්න. ඕක ගැළපුණා නම් ඔබ සෝතාපන්නයි. ඔබට ගැළපී විග්‍රහයක් එනවා නම් සෝතාපන්නයි. ඔය දෙක ගැළපෙනවා නම් හම් වෙන්නේ මොකද්ද? නිත්‍ය බව, සතව ආත්මව වැරද්ද ආරණියයි. අපට ඔක ගැළපී විදිහට යෝනිසු මනසිකාරය කියනකොට එනින් දැන් අද ගොඩක් මේ සම්බන්ධයෙන් කතා කරලා ලොකු කාලයක් ගත වුණා. අපි පුංචි කර්ම කීපයකට ප්‍රශ්න කීපයකට සමන් දීලා අපි ඊළඟ දවසේ තව මේක කතා කරමු. ඉතින් විනාඩි 25ක විතර ওই කාලයක් තියෙනවා. තව මේක කතා කරන්න ප්‍රශ්න අහන්න පුළුවන්. අද ඒකට දෙන්න අවස්ථාව දෙනවා. අපි ආයෙත් ඊළඟ සතියේ ඊළඟ සාකච්ඡාවේ තව කතා කරන්න පුළුවන් නිසා තේරුම් ගන්න. සාදු සාදු සාදු නැසෙ මම හිතන්නේ බොහොම පිං මේ මම හිතන්නේ දැන් අපිට තියෙන ප්‍රශ්න ඇසින් මේ වාරයේ ඉඳා කරුණා කළා ඒ ප්‍රශ්න තියෙන ප්‍රශ්න මේ අද තිබ්බ දේශනාව සම්බන්ධව හෝ පෙර දේශනාව සම්බන්ධයෙන් යොමු කරමින් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඊළඟ සැරේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයක් අහන්න කල්පනා කරා විදර්ශනාව වඩන ආකාරය පිළිබඳව දැන් මහා සතිපට්ඨාන සූත්‍රයේ අර ඉස්සරලාම අපි ආනාපාන ඒ කොටස කරනකොට තියෙනවා මේ පජානාති සික්ඛති කියලා කොටස් දෙකක්. එහෙනම් දෙවෙනි කොටසෙන් එතකොට අපිට හික්මෙන්න තියෙන්නේ ඒකේ ඊළඟ කොටසට යනකොට ස්වාමීන් වහන්සේ අර අභික්ඛන්තේ පටික්ඛන්තේ වාගේ කොටසක් තියෙනවන්නේ එතන එතනදී විදර්ශනාව කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? තිරුවන් සරණයි. දරවසන්නයි. ඒ කියන්නේ අභික්ඛන්දේ පටික්ඛන්දේ සම්පජානකාරී හෝති කියලා විග්‍රහ කරන්නේ සම්පජානයත් එක්කනේ. ඒ කියන්නේ ඔය අහුවේ මේ ආනාපාන සතියේ එහෙම විග්‍රහයක් තියෙනවා කියන එකද? නෑ ස්වාමීන් වහන්සේ දැන් මහා සතිපට්ඨාන සූත්‍රයේදී යනකොට එනකොට එහෙම අන්න එතන විදර්ශනා කරන්නේ කොහොමද කියන එක ඉතිරුවන් සරණයි. ආ එතන දැන් ආනාපාන සතිය කියන කාරණාව ඒක මුල් කරගෙන ඒ විග්‍රහය. එතකොට එතන දර්ශනාවට යන්න තියෙන එකත් එක්ක. අවික්ඛන්තේ පටික්ඛන්තේ කියන එතන සම්පජානීය විග්‍රහ කරන තෛර්යාපතේ විග්‍රහ කරන කාරණාවත් එක්ක තියෙන්නේ. එතකොට එතනදී අපිට විදර්ශනා කරන්න යමු වෙන්න අපි ඉස්ලාම දැනගෙන කරන දෙයක් එක්ක දැන් අපි මේ ඉස්සරහා බලනකොට හැරෙනකොට මේ ඔක්කොම අපි තුල සිදුවෙන ක්‍රියාවක් නේ ඉස්සලාම තියෙන්න ඕන කාරණාව තමයි ඒක සිහිය. ඒ සිහිය නැතුව අපිට කරන්න බෑ. ඒකයි බුදුරණවහන්සේ සතිපට්ඨානය කියන සිහිය පිළිතවන දෙයක් නේ. එනම් සිහිය පිළිතවන්න ඒ හැම දෙයකම සිහිය පිළිතවීම. ඊට පස්සේ සිහිය පිළිතවලා දැන් පටිච්චසමුප්පා ප්‍රතිපට්ඨානයේ හැම විග්‍රහයකම තියෙනවනේ මේ හැදුනේ කොහොමද කියලා හොයන්න. මේ හටගත්තේ කොහොමද කියලා හොයන්න. අන්න දැන් පටිච්චසමුප්පාදයේ හොයන පැත්තට තමයි යොමු වෙන්නේ. හැදෙන හැටි, හටගන්න හැටි, සකස් වෙන හැටි විග්‍රහ කරන දෙයට කියනවා හේතුඵල ධර්ම පටිච්චසමුප්පාදයෙන් හොයන එක. එහෙනම් මේ සියලු දේවල් අපට ලැබිච්ච ආයතනික ලෝකයට ලැබිච්ච යම් අත්දැකීමක්. ඒ කියන්නේ අපි කරන ක්‍රියාවලදී අපිට අටපිට බලනවා පිටිපස්ස බලනවා නැත්නම් ඇඟ එහෙම යනවා මේ ඔක්කොම අපට යම් ගෝචරත්වයක් තියෙනවා එහෙනම් මේ ගෝචරත්වය හම්බ වුනේ කොයි විදියටද කියලා මේ පටිච්චසමුප්පාදයක හටගන්න ආකාරය බලන්න යමු වෙනවා එකයි සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදය ධම්මානුපස්සී ආදී වශයෙන් විග්‍රහ කරන්නේ එහෙනම් මෙතන ඒ කෙනාට දැන් අපිට කියන්න බෑ මේ අපට දැන් හම්බ වෙන ඉරියව්වේ ඔබට මොකක් තේරුණාද? කෙනෙකුට තේරෙන්න පුළුවන් කාය පොට්ටබ්බයක් එක, කයට පහසක් එක. ඒ හම්බෙච්ච කාරණා. කෙනෙකුට තේරෙන්න පුළුවන් තමන්ගේ හිතන සිතුවිල්ලක් එක. හැබැයි මේ ඔක්කොම එක හම්බ වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඒ ඉරියව් ප්‍රවැත්ම පිළිබඳව යම් ස්වභාවයක් හම්බ වුණා. අන්න ඒකේ ආයතන ක්‍රියාවලියත් එක්ක මේ පටිච්චසමුප්පාදයේම හොයන්න යොමු වෙන්න වෙනවා. පටිච්චසමුප්පාදයේ එක්ක මේ ආයතන ක්‍රියාවලිය සිදුවෙන ආකාරය වෙන කිසි විදිහකින් දකින්න බෑ. එහෙනම් විදර්ශනා කරන්න යොමු වෙන තැනදී ඒ හමු වෙච්ච ඉරියව් ක්‍රියාකාරීත්වය අපට සිහිය ඇතිවන තැන පිහිටියට පස්සේ මේ හටගත්තේ කොහොමද කියලා ඒ පටිච්චසමුප්පාද න්‍යාය එක හොයන්න යොමු වෙන්නට ඕන. ඒක හොයන්න යොමු වෙන තැන තමයි ඒක නුවණින් දැක්කා වෙන්නේ. ඒ ක්‍රියාව, ඒ ඉරියව්ව ලෝකයේ ඇති බව අපට මට ඇති බව හම්බ වෙච්ච දේ පටිච්චසමුප්පාද ධර්මයේ දකින තැනදී අනිත්‍ය දුක්ඛ අනාත්ම බවත් එක්ක හම්බ වෙනකොට මට ඇති බව නෙවෙයි හම්බ වෙන්නේ සකස් වෙච්ච දෙයක් බව. එතකොට මම කියන මේ පදනම දුර වෙලා යනවා. ඉතින් ඒක අපි ප්‍රමාණිකෝලව දෙන්න යමු වෙනට ඕන එක තේරුම් ගන්න. ගතියවත් ගන්න. අන්ත ස්වාමීන් වහන්සේ බොහොම පිං පෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ සඳහන් කරා මේ කාම රූප රූප භවයන්ගේ පැවැත්මට යොමු වීම භවයයි කියලා මම තේරුම් ගත්තේ එහෙමයි. එතකොට ඊට පස්සේ සඳහන් කරා අරූප භවයට යොමු වුණොත් ආයතන සකස් වන්නේ ඒ භවයට අනුවයි කියලා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ඒ භව ඒ ඒ භවයට අනුව ආයතන සකස් වෙනවා කියලා කියන්නේ මොකක්ද කියලා තේරුවන් සරණයි. තේරුවන් සරණයි දැන් අපි කතා කරනකොට දන්නවනේ හේතුව හේතුවට අදාළ නොවන දෙයක් නෙවෙයිනේ ඵලය සකස් වෙන්නේ. ඵලය කියන්නේ හේතුවත් එක්ක. දැන් අපි හිතමු ඔන්න අපට හෙනවා වීණාවක් සද්දයක්. ආය හෙනවා නලාවක සද්දයක්. එතකොට දැන් සද්දය හම්බවුනේ වීණාවේ නම් වීණාවේ ඒ කියන්නේ ඒ හඬත් එක්ක නම් ඒක හම්බුනේ වීණාව පාදක කරගෙන. නලාවේ හඬ ඇහුණ වීණාවෙන් නෙවෙයි. නලාව පාදක කරගෙන. ඒ ඒ වගේ මේ පැවැත්ම කියන කාරණාවේදී ජාතිය කියන කාරණාවට පත්‍ය වෙලා තියෙනවා භවය. එතකොට කාම ධාතු උත කාම භවයේ එක රූප જાතියක් කියලා කතා කරන්න බෑනේ. කාම ධාතුවට අදාළම ඊට අදාළ ජාතිය. මොකද හේතුවට අදාළ දෙයක්. රූප ධාතුවට අදාළමයි ඒකට අදාළ ජාතිය. අරූප ධාතුවට අදාළමයි ඒකට අදාළ ජාතිය. දැන් අද අපට තියෙන දෙයක් තමයි මේ මම අර කිව්වේ ඒකයි ජාතිය කියලා විග්‍රහ කරනකොටත් ඇති දෙයක් හැටියට භවයේ විග්‍රහකට වඩා ඇති දෙයක් හැටියට ස්වභාවයක් හැටියට අපට හම්බෙන්නේ හේතු නිසා හටගන්න දෙයක් හැටියට අපට හම්බෙන්නේ ඒකයි මූලපරයය සූත්‍ර පැහැදිලි කරන්නේ මේ ලෝකයේ ඇති බවනේ පුතඥයට හම්බෙන්නේ කාම ලෝක රූප අරූප මේ හැම එකම ඇති බව හම්බෙන එකක් නේ මුල් පරිසුත් පැහැදිලි කරන්නේ. ශේකයට මාමඤ්ඤතාව. ඒ ශේකයට හම්බෙනවා මේ මේ මේ ස්වභාවයට හේතු හේතුව විතරයි තියෙන්නේ. ඊට අදාළ හේතුව නිසා. ඇති දෙයක් නෙමෙයි. හේතුව චිතන තියෙන්නේ. එහෙමනම් අරූප ධාතුවට අදාළ හේතු එක තමයි අරූප ධාතිය. ඒක ඒක අදාළ ධාතියේ ඒ පංචීපාස්කන්ධ ක්‍රියාවලිය හම්බ වෙලා තියෙන්නේ. අරූප ධාතුවත් එක්ක. එහෙනම් අරූප ධාතුවේ දැන් එතන අරූප ධාතු වේපක්ඛංචයාණ. එතන ප්‍රකාශ කරන්නේ ප්‍රණීත ධාතුව කියලා. අරූප ධාතුවේ විපාකයකට ඉසේ පැවැත්මට ඔන්න කර්මයේ ඇතිතන තමයි විඥානීය පැලවෙලා මේක වැඩෙන්නේ. ඊට අදාළ දැන් අපට කාමයන් එක්කනේ කොහොමද ඇස කන නාසය දිව කය කියන මේ ලෝකයේ ගෝචරලා තියෙන කාමයන් එක්ක. අරූප සමගපත්තිය කතා කරන්නේම රූපී ස්වභාවයේ ඉක්මවන. ඉතින් එතන හම්බ වෙන්නේ අරූපය කියලා කියන්නේ මනසට ආව අරමුණක් නේ. මනයි ධම්මයි මනෝවිඥානය එකතු වීමත් එක්ක තමයි හම්බෙන්නේ. එහෙමනම් දැන් ආයතන ලෝකයක් එක්ක නිස්පාදනය වෙන ප්‍රතිඵලයක් එක්කනේ අපි මේක මේක ආයතනය කියලා කතා කරන්නේ නිෂ්පාදනය වෙන ප්‍රතිඵලයක් එක්ක. දැන් අපි හිතමු අපට පාන් නම් හම්බෙන්නේ. ඒක අර පාන් හැදෙන ප්‍රක්‍රියාවක්. නිෂ්පාදනය. නිෂ්පාදනය වෙන දේත් එක්ක කතා කරන්නේ. ඒ වගේ තමයි මේ ආයතනය කියන කාරණය පිළිරණ දේත් එක්ක ඇහැ කියනවා. දැකීමත් එක්ක. නැත්නම් ඇහැ කියන්න බෑ දෙකට. එතකොට ඒ ඒතරම් පංචීපාස්කන්ධ හම්බ වෙන්නේ පෙනෙන දේත් එක්ක. ඇහෙන දේත් එක්ක කන කියන දේ වෙනවා. එතකොට මේ මනසට ලැබෙන අරමුණුත් එක්ක දැන් ඇහෙන දේ පෙනෙන මේව ටිකක්වත් අරූප වෙන්නේ නැහැ කොහොමද? අරූප බවටපත් වෙන රූපේ ඉක්මවීම. රූපේ කියන කාරණාව අගෝචරත්වය. ඒක මානසික සංකල්පයක් එක්ක විතරයි. ඒක වේදනා සූත්‍රෙත් පැහැදිලි කරනවා. මනයි ධම්මයි මනෝවිඤ්ඤාණය එකතු වීම එක තමයි හම්බ වෙන්නේ අරූපී භව. අරූපී භව හුදු හුදු මනයි ධම්මයි මනෝවිඤ්ඤාණය එක එකතු වෙනකොට අන්න අපිට එතකොට මනක් තියෙනවා කියලා ඒක හිතන්නේ නැහැ. නමුත් ලෝකේ හම්බ වෙලා තියෙන්නේ මේ මනයි ධම්මයි මනෝවිඤ්ඤාණය එකතු වීමත් එක්ක රූප නැති බව හම්බ වෙනවා. දැන් අපිට මේ ලෝකේ හැම එකක්ම හම්බෙන්නේ අත්දැකීමන්නේ. අසලායතන ලෝකේ අත්දැකීමන්නේ. දැන් ඔබට අනුමදස්සී හඳුරු කටහඬ ඇහෙනවා. කනුදස්සී හඳුරු කටහඬ ඇහුනේ ඒක ඔබ දාගත්ත ඔබේ ඔබේ ඔබ ගත්ත නිමිති ඔබේ මනසට ආව සංකල්ප ඔබ කලින් ආපු නිමිති මේ ඔක්කොම එක්කනේ ඔබට ඔක හම්බුනේ. මේ ආයතන ලෝකෙට. එහෙනම් මේ ලෝකේ හැම එකක්ම හම්බෙන්නේ අපි ආයතන ලෝකෙට. ඒකේ ප්‍රත්‍ය අවිද්‍යාව. ආයතන ලෝකේ ප්‍රත්‍ය දුක්ඛ අඥාන සමුදය නිරෝධි මග්ගය අඥාන. ඔය ප්‍රත්‍යක් නෙයි. එහෙමනම් අපට මෙන්න මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන හටගත්ත ලෝකේ සත්‍ය හොයන්න හොයන්න තමයි අපි තුලම ගොඩ නැගෙනවා මේ දුක්ඛ මොකද්ද කියන මේ ජාතිය මොකන්ද කියලා හොයන ප්‍රතිපදාව. අපිටම හම්බ වෙනවා. ඒ කියන්නේ අපි තුල කියලා අපිට විවහාර කරන්න වෙනවා. නැත්නම් අපිට විවහාර කරන්න බැරි වෙනවා. අපිටම හම්බ වෙනවා ඒක හැදෙන වැඩ පිළිවෙල. හොයන වැඩ පිළිවෙලක්. දැන් හොයන්න පටන් ගන්න. ඇයි භවයේ ජාති හේතු ද්‍රව්‍ය හොයනවා. මේක හරියට හම්බ වෙනකොට ජාතිය නැති වෙන්නේ භවෙ නැති වෙන බව හම්බ වෙනවා. මාර්ගය ආර්ය මාර්ගය කියලා හම්බ වෙනවා. අන්න ඒ කරපු වැඩපිළිවෙල තුල අපේ මනස මුල් කරගෙන කල්පනා කිරීම තුල කරපු වැඩපිළිවෙල තුලතරේ මනස ඇති වෙන්න හේතු වෙන ප්‍රත්‍යවන නාම රූප විඥාන සංඛාර අවිද්‍යාව මෙන්න මේ අවිද්‍යාව දුරු වෙන දෙයක් දුක පිරිසිදු හොයන සමුදය ප්‍රහාණය නිරෝධී සාක්ෂාත් වෙන මඟ වැඩෙන්නේ. ඒකටයි ප්‍රඥාව කියන්නේ. මානසික අරමුණක් නෙමෙයි ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ මේ පිළිසිඳ හොයනකොට එහි කත්තේ දුර වෙන විදිහ වැඩ පිළිවෙල. අවිද්‍යාව දුර වෙන විදිහ වැඩ පිළිවෙල. එහෙනම් ওই විදිහට අපි කල්පනා කරන්නට ඕනේ. කල්පනා කරන තැනදී මේ දුක පිළිසිඳ හොයන සමුදය ප්‍රහාණය වෙන නිරෝධී සත්‍ය සත්‍යෙදී ප්‍රතිපදාව අපට හම් වෙන්නට ඒ කල්පනාවත් එක්ක. එහෙනම් අපට මේ ඔය මේ විග්‍රහ කරලා දුන්න බුදුරණවහන්සේ පැහැදිලි කරන මේ ප්‍රතිපදාව එක්ක මේ ජාති සහ ජරා මරණ භව සහ ජාති කියන පැවැත්මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය අන්‍යෝන්‍ය ප්‍රත්‍ය ඒ කියන්නේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කියන්නේ භවයේ එකින් එක දෙක දෙකම එකට ප්‍රත්‍ය වෙනවා කියන එක නෙමෙයි මම විග්‍රහ කරන්න උත්සාහ කරේ පටිච්ච සමුප්පාද භවප්‍රත්‍යේ ජාතිය එහෙනම් ජාතිය රූප ධාතුවට රූප ධාතුවේ පැවැත්මට තියෙන ඒ හේතුව ඇති තැනම විග්‍රහ කරනවා මොකද්ද ප්‍රණීත ධාතුවේ ප්‍රවැත්මක් ඇති වුණා කියලා. ප්‍රණීත ධාතුව කියනවා. තීන ධාතුව කියනවා කාම ධාතුවත් එක්ක. මජ්ක්‍ධිමා ධාතුව කියනවා රූප ධාතුවත් එක්ක. ඒක රූප ධාතුව තමයි විග්‍රහ කරන්නේ කර්මයක විග්‍රහ කරන තැනදී පැවැත්ම විග්‍රහ කරනවා ප්‍රණීත ධාතුවේ මොකද්ද උනේ රූප වේදනා සංඥා සංකාර විඥාන අනේ විඥානයේ බැසගත්ත කෙතේ වැඩෙනවා බීජය තණ්හාසිනී හොත් එක්ක පංච පස්කන්ධය වර්ධනය වෙනවා හැබැයි ඒ පංච පස්කන්ධයේ වර්ධනය වීම කියන මේ කතාව විඥානයේ පැලවීම කියන කතාව මේක ඇති වුණේ කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු කියන විග්‍රහයත් එක්ක. එහෙනම් අරූප ධාතුවේට අදාළ විදිහනම් මේ පැවැත්මට යොමුලා තියෙන්නේ එතන අදාළ චේතනා ආදී ස්කන්ධ සියලු දේවල් ඒකත් එක ක්‍රියාකාරීත්වය. දැන් අපි හිතන්න අපි මොනවා හරි වාහනයක් කොටස් කරනවා කියලා එතකොට අපි කොටස විග්‍රහ කරන්නේ මොකද්ද? අර මේ වාහනේ කොටස. දුරකථනයේ කොටස් කරනවා කියන්නේ මේ දුරකථනයේ කොටස. මොකද ඒකත් ඒ ඒකත් එක්ක ඇවිල්ලා ගිහිල්ලා තියෙන්නේ. දැන් ඔබ විග්‍රහ කරන්න දේශනා කරනකොට ආ මේ අනුමුදස්ස සානසේ කටහඬ. ඒ ඒ ඇහෙන එක විග්‍රහ කරන්නේ ඒකට ඈදලා. මොකද ඇත්තටම ඒකත් එක තමයි මේ හම්බෙන දෙය තියෙන්නේ. අනිත් වගේ තමයි මේ අරූප ධාතුව කියන ස්වභාවයේදී ඊට අදාළ කර්මය කියන නැත්නම් අරූප ධාතුවේ පැවැත්මට යොමු වෙච්ච ගතිය ඉස්මතු වෙනවා ඒ අදාළ ස්කන්ධ නැත්නම් අදාළ ආයතනික ක්‍රියාව එකත් එක්කයි හම් වෙන්නේ ඒ ස්වභාවය එක්ක හම් වෙන්නේ දැන් අපට ආයතනිකෙන් ඇති මන ඇති රූපේ ඇති ඇහෙනි නැත්නම් ඇති පංච උපාදානස්කන්ධය නමුත් සකස් වෙන ආයතනේ සකස් වෙන පංච උපාස්කන්ධය ඊට අදාළ හේතුවත් එක හම්බුනොත් ඉතින් මේක ගොඩාක් අපි හිතන්න ඕනේ තවදුරට එහෙම හිතනද යොනසෝමනසිකාරය කරන්න යොමු වෙච්ච තැනදී අපට මේ සම්බන්ධතාව ගොඩක් යාචි තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න. මෙතනදී තවත් ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න තව බොහොම සුළු කාලයක් තියෙනවා. ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න පුළුවන් සර්ණයි. තෙරුවන් සරණයි. මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් ස්වාමීන් වහන්සේ මේ දැන් අපි කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා කිව්වොත් ඒක මේ පුද්ගල සංකල්පයක් එක්ක යන එකක් නේද? එතකොට ඒක පටිච්චසමුප්පාදයට දාන්න බෑ කියන එක නේද ස්වාමීන් වහන්සේ සඳහන් කරේ. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. ඔව් ඒක තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා පෙන්නන්නේ රූප ලෝක අරූප ලෝක කාම ලෝක කියලා නෙමෙයි කාම ධාතු රූප ධාතු අරූප ධාතු කියලා. මොකද ලෝකයක් විග්‍රහ කරන්නේ තව එකකට සාපේක්ෂව. ඒකවල පුද්ගල සංකල්පයත් එක්ක කියන්නේ නමුත් ධාතුව කියන්නේ ස්වභාවයක් හේතුප්‍රත්‍යයත් එක්ක කතා කරන තැන දැන් අර මම ඒකදී පැහැදිලි කරේ ඒක මූලපරියාය සූත්‍රයේ පුතඥයට හම්බෙන්නේ ඔක්කොම ඇති බවනේ manussත්වයේ දේවත්වයේ බ්‍රහ්මත්වයේ ඇයි ඒක අර වෙන තැනක නැතන් වෙන කියන්නේ ලෝකේ ඇති බව හම්බ වෙනවා හේතු නිසා හටගත්ත බවක් හම්බ වෙන්නේ නැහැ ස්වභාවයක් නැත්නම් ප්‍රවැත්මකට යොමු වෙච්ච ස්වභාවයක් කියන කාරණාව හම්බෙන්නේ හේතු වලින් හටගත්ත දෙයක් බව හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා සේක කෙනාට තමයි ඒ කියන්නේ පටිච්චසමුප්පාද න්‍යාය දැකපු කරණි තමයි මේ හැම එකක්ම හටගත් දෙයක් බව හම්බ වෙන්නේ. පුද්ගලත්වය එක තමයි බදිහත් වෙලා මේ ලෝක කියන ඒ කියන්නේ ලෝකය කියන විග්‍රහය තුළදීම නিত্য සැප ආත්ම කියන නැත්නම් මේ ලෝකයේ ස්ථිරයි කියන අපි වචනෙන් අනිත්‍යයි කියලා කිව්වට අපි හිතින් අනිත්‍යයි කියලා කිව්වට අනිත්‍යයි කියලා කියන්නේ නැති වෙනවද කියලත් එකත් එක්කනේ. අපිට තියෙන අපිට දැන් හම් වෙද්දි අනිත්‍යයි කියන්නේ බෑ අපි අපි අනිත්‍යයි කියන මේක නැති වෙනවා. ඒකට අනිත්‍යයි කියන්නේ. අපට ඒක හම්බ වෙන්නේ මේ හේතු නිසා කියන එකදී අපට අනිත්‍ය බව ප්‍රකට නෙවෙයි ලෝකයේ කතා කරනකොට. නමුත් ධාතු කතා කරනකොට ධාතුවේදී ස්වභාවය කතා කරනකොට අන්න එතන පටිච්චසමුප්පාදින් ඉස්මතු වෙන්නේ ලෝකයේ ආයතන ලෝකයේ නැත්නම් අපි ආයතනයක් කියලා කතා කරනවා ලෝකයේ ඇත්තටම හැම වෙලා තියෙන ලෝකයේ කියලා බලනකොට මේ අසකරණාසය දිවකය මනත් එක්ක අපි මේ ලෝකය කියලා මනවගත්තේ. එතකොට මේ ලෝකය කියලා පැනවීමට අන්න ධාතු කියන ස්වභාවය. නැත්නම් මේ කාම රූප අරූප කියන මෙන්න මේත් එක්ක හම්බලා තියෙනවා. අපි ලෝකය කියලා පනවගත්ත දෙයත් එක්ක. නමුත් කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන විග්‍රහය දාගන්න ගියොත් එහෙනම් පටිසමුප්පාදය අතර බුදුරණවහන්සේ කියලා තියෙන ධාතුවනේ කොහොමවත් ලෝකේ කියලා නැහැ. අතන පුජ්‍යල සංකල්පයක් කියනවා අනාත්ම ස්වභාවය ප්‍රකට වෙන විදිහේ වැඩ පිළිලක් විතර හම්බ වෙන්නේ නැහැ. ත්‍රිවංශර. ඉතින් ගොඩාක් අය බලන්න ඕනේ මේ එතන විග්‍රහය විග්‍රහ කරන තැන. විදිහත් එක්ක බුදුරණවහන්සේ කාම ධාතුද කියන්නේ කාම ලෝකද කියන්නේ කියන එක මේ සම්පූර්ණයෙන් බුද්ධ වචනේ එක බලනකොට අපට මේක හොඳට තේරුම් ගන්න පුළුවන් මේ ලොකු විග්‍රහයක් හොඳට පැහැදිලි කරලා තියෙනවනේ කියන්නේ. නැත්නම් අපි අර අපි හැම වෙලෙම අර අපි දන්න ටිකක් දාගන්න උත්සාහ කරත් උතන වර්ධිනවා. ඊට පස්සේ. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔව් හොඳයි අපේ සියලුම දෙනාට මම කියන්නේ මේ තව මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට තව විනාඩි 3ක විතර කාලයක් තියෙනවා මේ ඒ සඳහා යොමු කරන්න. ඊළඟ සන්නයි. දරුවන් සන්නයි ස්වාමින් වහන්සේ මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා අරූප ධාතු ස්වභාවය ගැන චුට්ටක් දැනගන්න. දැන් හිතට මානසිකාරයන් එනකොට ඒ ගැන සිහිය පිහිටුවාම මනසිකාරය නැති වෙලා යනෝනි ස්වාමීන් වහන්සේ. එතකොට ඒ ඒ ඇති වෙන ස්වභාවය අරූප ධාතු ස්වභාවයක්ද? සේරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ. සරණයි. මොකක් හරි ආවම මනසිකාරය කරාම කොහොමත් ඒක නැති වෙලා අපි නැති වෙන්නේ අපි වෙන දෙයක් අල්ලගෙන. අපිට ඒ දේ නැති වෙන්නේ අපි එක්ක ওই මානසිකාරය කරන අරමුණ අල්ලගෙන. නැත්නම් වෙන මොකක් හරි දෙයක් අල්ලගත්තට පස්සේ තමයි අරක නැති වුණාම තව එකක පැවැත්මක්. දැන් අර ඔය දීගනක එහෙම දෘෂ්ටි වලට කැමති නැගෙන් දෘෂ්ටියක් අල්ලගන්න හැමෝම මොකක් හරි අල්ලගන්න තමයි අනිත් එකට එක එකක් ඉක්මවන්නේ. කාමයෙන් අතහැරෙනකොට රූපය අල්ලගෙන රූප රූප දෙහාන කාමී ස්වභාවය අතහැරෙනවා. රූපය අතහැරෙනකොටයි අරූපය හම්බෙන්නේ. ඒතර අරූපය කියලා කියන්නේ ඇත්තටම රූපී බවක් නැති බව හම්බ වීම. ඒක ඒක යාට හම්බ වෙන ගතිය. ඒක අපිට මෙහිමයි කියලා වෙන විග්‍රහයක් දෙන්න බෑ. ඒකට අනිවාර්යයෙන් සියලු කාමයන් ඉක්ම වෙන්නට ඕනේ. සියලු පටික සංඥාව නැත්නම් මේ රූපී ස්වභාවය ඉක්ම වෙන්නට ඕනේ. ඒ ඉක්ම වෙච්ච තැනදී කියන්නේ ඉක්මවීම හම්බ වෙන්නේ ඒකේ වැරද්ද හම්බ වෙනකොට දැන් හිතමු අපිට මොනවා හරි අරමුණක් හම් මේකේ වැරද්ද හම්බ වෙන්නේ සවදයක් නිවැරදි කියලා අල්ලගත්තට පස්සේ නිවැරදියක් හම්බුනාම මේක වැරදි. ඒ කියන්නේ ඒ කල්පනා කරනකොට වෙන දෙයක් හම්බ වෙලා වෙන දෙයකට යමු නම් මේක අතහැරෙනවා. හැම වෙලෙම වෙන්නේ ඒකට එක්ක. එහෙනම් අපිට හැම වෙලෙම මේ කාමයන් සහ රූපයන් තුර තියෙන දේ තුල තියෙන මොනවා හෝ අඩුවක් නැත්නම් ඊටයි හා ගිය ප්‍රණීත භාවයක් හම්බ වෙනවා. අන්න මේ මේ දේ තුල තියෙන ප්‍රණීත භාවයේ දුරු වීමත් එක්ක ඉතින් අපට මේ හැම එකදීම මේ මේක අයින් වීම අරූපයි කියලා කියන්න බෑ. නමුත් අපිට පුළුවන්කමක් තියෙනවා නම් කාමයන් සහ සියලු රූපී ස්වභාවය ඉක්මවන්න අන්න එතනදී ආකාශයනන්තයි විඥානයනන්තයි කිසිවක් නැහැ. ඒව සංඥා නාසඤ්ඤා ඇත්තෙත් නැත්තෙත් නැහැ. මෙන්න මේවා තමයි අරූපී ආරම්භන. අරූපී ආරම්භන. එහෙනම් ඒ බව හම්බ වෙන්නට ඕනේ. ඒක සමාපත්තිය හැටියට හම්බ වෙන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව අපිට ඒක ගැන කතා කරන්න බෑ මේක ආරෝපණයක් හම්බුනේ කියලා. මොකද සමාධිය කියන්නේත් යම් රූපාවච සමාධිය තියෙනවනේ. ඒකෝට දැන් ඒක ආරෝපණයක් නෙමෙයි. රූපාවච සමාධිය. ඒතරත් රූපී ස්වභාවයක් එක තියෙනවා. මේ ආරෝපය කියන එක අපට අනිවාර්යෙන් ඒක තේරුම් ගන්න තුල ඒක ඒක නම් අත්දැකීමක් කියමු වෙන්නට ඕනේ. අපි මනින හැම දෙයක්ම අපි හිතන්න හොඳ නැහැ මේ අපේ පුජ්‍යලික අධ්‍යක්ීම් එක්ක මනිනදී අපි මොනවා හරි අපට ගෝචර දෙයක් ඔස්සේ මනින්න නොතේරන දේ මේකයි කියලා දාගන්න හොඳ නැහැ. ඒ කියන්නේ අපට අත්දැකීම් මොනවා හරි තේරෙන්න නැති කාරණාවක් තියෙන එක දැන් අපි අහපො නැති අපිට නොලැබුණු දෙයක් කියන කාරණාව දාගන්න හොඳ නැහැ. ඇතර මේ කාරණාව තේ යොමු වෙනකදී ඒකත් එයා තේරුම් ගන්නවා. අපට ඒක ඒ තේරුම් ගන්න බැරි වෙච්ච ටික අපිට ඒ අවස්ථාවේ ප්‍රකට නැහැ. අපිට ඒක තේරුම් ගන්න සිහියනේ. මොකද්ද කියන එක. අන්න එකයි තියෙන වෙනස. එසේ යට අනිවාර්යෙන් ඉතින් යමුනාම ඒකේ සිහිය තියෙන්න ඕනේ. එතකොට යාට මේක රූපේ අරූපේද කියලා ප්‍රකට වෙනවා. එහෙම නැතුව මේක රූපේ සමික අරූපේ කියලා අපි සිහියෙන් තොරව තින්නේ යමු වෙන හම්බ වෙන එක නෙවෙයි තියෙන්නේ. එතකන් හම්බෙන්නේ කොහොමත් මේ කාමයන් එක්ක ලැබුණච්ච ලෝකේ යමක් අතහැරුණාම තව දෙයක් අල්ල අත අල්ලගෙන තියෙනවා. හැබැයි ඒකත් මේ අපිට මේ මූලිකව හම්බෙන ලෝකෙට විතරයි. ඊළඟට දැන් අපි අවසන් කරමු නේද? හොඳයි ඊළඟ සර්ණයි මම හිතන හැටියට අද දවසේදී විශේෂ පරිසමුපාදය ගැන පැහැදිලි සහ බොහොම විස්තරාත්මක දේශනාවක් ඔබ වහන්සේ කරන්න යෙදුණා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඔබ වහන්සේට මේ මෙතරම් පාන්දර ඉඳලා අපි වෙනුවෙන් මේ නැගිටලා මේ ධර්ම දේශනාවක් කරනවා. ඒ වගේම මේක සෑහෙන කාලයක් අපි කරගෙන යනවා. ඒ සීලුම දේ ගැන සලකලා බලලා අපි ඔබ වහන්සේ මේ කරන විශේෂ කල්යාණ මිත්‍ර මේ උදව්වට මේ අපේ මේ සියලු දෙනා වෙනුවෙන් අපි අනික වාරයක් පින් දෙනවා වහන්සේට. ඒ වගේම වහන්සේගේ ගුරු දෙමව්පියන්ටත් සියලු උපාධ්‍ය වරුන්ටත් අපි මේ අවස්ථාවේ පින් දෙනවා. ඒ වගේම වහන්සේට ඊටමත් කෙටි කාලකින් සහ සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණය අවබෝධ වේවා ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේට අපි ආරාධනා කර සිටිනවා මේ අපේ ධර්ම දේශනාවේ අවසාන කොටස ලෙස පැමිණීම කරන්න කියලා ආරාධනා කරනවා. පිරුවන් සරණයි. අද දවසේදී මේ ඉස්කම් සාකච්ඡා ඔස්සේ ධර්ම සාකච්ඡා කිරීම තුළින් අපි රැස් කරගත් දුන සීල පුද ධර්මයන් පළමුවෙන් පින්තිසමිත දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වූවා ඒ වගේම මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වත්වා. ඒ වගේම මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට අනුමෝදන් වත්වා නිවිසන සින්දු මිසියලු උපකාර වත්වා. ඒ වගේම මේ වැඩසටහන මෙහෙවන ගායන මහත්මයාට ඒ වගේම උපකාර කරන අස්තික මහත්මයා ඇතුළු සියලු දෙනාටමත් සහ සම්බන්ධ වන ඔබ සියලු දෙනාටමත් අනුමෝදන් වෙත්වා විශේෂයෙන්ම අපට දැත්තරින් උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයා ඒ වගේම හිටපු නාවික හමුදාපති අනුරාල් සිරිමා කණසිංහ මහත්මයා වර්තමාන නායක හමුදාපති පියල් සිල්වා මහත්මයා ඇතුළු සියලු දෙනාටම අනික් ආකාරයෙන් උපකාර කරන සෑම සියලු දෙනාටම මේ සීල ධර්මය නිවිසනසෙන්නට උපකාරයක් නොවිතා කියලා සාදු කියලා පින් අනුමෝදන් වීම සියලු දෙනාටම තිරුවන් සරණයි